හරි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේක උපසහත්තේ ඉතින් අපි එදා පටන් ගත්ත මේ කටුකුරුඳු ස්වාමීන් වහන්සේගේ නිවන වීම දේශනා මාලාවේ තව ටිකක් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනින් අපි සඳහා සීල දනාම tempත් වෙලා සීල දානෙ පුදලා নমස්කාරය කියමු නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පොඩ්ඩක් ආයේ අපි මුල මතක් කරගත්තා නම් එදා එතකොට අපි පටන් ගත්තා මේ එවැනි නිවන දේශනා මාලාව කටුකුරුන් සානාංශේ සෑහෙන වසර ගානකට පෙර ප්‍රකාශ කරපු එකක්. ඒකේ තියෙන භවනාවට තියෙන විශේෂ වටිනාකම ඊළඟට නිස්සරණය කරගෙන යන කටයුතු වලට තියෙන ලොකු සම්බන්ධය ඒ වගේම මේකෙන් අපේ මහාන ජීවිතයට ගන්න තියෙන ලොකු ආදර්ශය පරියත්ති පැත්තෙන් ගන්න තියෙන ආදර්ශය ප්‍රතිපත්ති පැත්තෙන් ගන්න තියෙන ආදර්ශය ඒ වගේමයි ප්‍රතිවේද පැත්තෙන් ගන්න තියෙන ආදර්ශය කියන මේ කරුණු කීපයක් මුල් කරගෙන එතකොට අපි මේ නිවන නිවීම දේශනා මාලාව තවදුරටත් සාකච්ඡාවට භාජනය කරන්න පටන් ගත්තා ඒ වගේමයි ඒකට ඉල්ලීමකුත් ආවා පිටින් මේක තවදුරටත් සාකච්ඡාවට භාජනය කරන්න කියලා ඊටත් අමතරව ලංකාවේ මහාන වෙච්ච ජර්මන් ජාතික අනාලිය ස්වාමීන් වහන්සේ ලොකු වැඩක් පටන් ගන්න තියෙනවා ජර්මනියේ හම්බර්ග් කියන විශ්වවිද්‍යාලයත් ඇමරිකාවේ දැරේ බෞද්ධ අධ්‍යයනය පිළිබඳව මධ්‍යස්ථානයක් කියන මේ මධ්‍යස්ථාන දෙක මුල් කරගෙන විශේෂ මේ සාකච්ඡාවක් කියන්නේ අන්තර්ජාලය මුල් කරගෙන සාකච්ඡාවක් උන්වහන්සේ කරගෙන යනවා. ඒ සාකච්ඡාවටත් මූලික පදනම වශයෙන් මේ භාවිතා කරන්නේ නිවනේ නිවීම දේශනා මාලාවමයි. ඒ හරහා ලොකු නිවනේ නිවීම දේශනා මාලාව ලෝකයට ලොකු විවෘත වීමක් වෙලා තියෙනවා. කටුකුරුන්දේ ඥානසනාසය ගැන දැනගෙන හිටියේ නැති ලොකු පිරිසක් දැන් උන්වහන්සේව දැනගන්නවා. ඒ වගේමයි නිවනේ නිවීම දේශනා මාලාව පිළිබඳව ලොකු වැටහීමක් නොතිබිච්ච පිරිසක් දැන් නැවතත් මේ නිවනේ නීම දේශනා මාලාව ගැන ලොකු වැටහීමක් ඇති කරගන්නවා. ඒ වගේම සෑහෙන පිරිසක් අන්තර්ජාලය හරහා අනාලය ස්වාමීන් වහන්සේට ප්‍රශ්න යොමු කරනවා මේ දේශනා මාලාවේ යම් යම් තව පැහැදිලි කරගත යුතු තැන් තියෙනවා නම් ඊට පස්සේ මේක සාකච්ඡාවක් විදිහට ඊළඟ දිගට යනවා. උන්වහන්සේ ගිය අවුරුද්දේ දේශනා 11ක් අවසන් කළා. දැන් මේ අවුරුද්දේ තවත් දේශනා කීපයක් ඉස්සරහට අරගෙන මේ සාකච්ඡාව වශයෙන් කරගෙන යනවා. ඉතින් ඒ කාරණාවත් ඇත්තටම අපිට මේ නිවනේ නියම දේශනා මාලාව නිස්සරණවනේ සාකච්ඡාමය වශයෙන් පටන් ගන්න හේතුවක් වුණා. ඉතින් මේ හේතු කීපය මුල් කරගෙන අපි මේ පටන් ගත්ත දේශනා මාලාවේ සාකච්ඡා මාලාවේ අපි අද ඉන්නේ පළවෙනි දේශනාවේ. එතකොට මම 13 කුටියේ ධම්මසබද්ද සානහසට ආරාධනා කරනවා අපි ඊපාර නවත්තපු තැනින් නම් ඉදිරියට යමු කියලා.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 හරියට අර 10ට ගණින දන්නවද කියලා දරුවෙකුගෙන් අහන්නා වගේ බුදු පියාණන් වහන්සේ ඇසූ ඒ ප්‍රශ්න 10 එසේ මෙසේ ප්‍රශ්න නෙවෙයි. අරහත්වයෙන් කෙලවන ප්‍රශ්න කෙලවරවන ප්‍රශ්න මාලාවක්. බුදු පියාණන් වහන්සේ බලාපොරොත්තු වුණු අපේක්ෂා කරපු පිළිතුරම සෝපාක ස්වාමින් වහන්සේ දුන්නා. ඇත්තටම අපි ඒකත් පොඩ්ඩක් මතක් කරගන්න වටිනවා. එතකොට සෝපාර ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනය වැඩ සිටිය ලාභාලම අවදීයේදී නැත්නම් අවුරුදු 7ේදී රහත් භාවයටපත් වෙච්ච ඒ වගේම උපසම්පදාවටපත් වෙච්ච මහරහතන් වහන්සේ නමක්. එතකොට උන්වහන්සේගේ උපසම්පදාවත් අරහත්ත්වයටපත් වීමත් කියන මේ කාරණා දෙකම ඉෂ්ට වුණේ මේ ප්‍රශ්නමාලාව හරහා. එතකොට මේ ප්‍රශ්නමාලාව දැනට කුද්දක නිකායේ කුද්දක පාඨ කියන ග්‍රන්ථයේ කුමාර පඤ්ඤ කියන සූත්‍ර කොටසේ සංග්‍රහ වෙලා තියෙනවා. ඒකත් කරලා තියෙනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ මුලින්ම අහනවා ඒක නාම කිං කියලා. ඒක කියන්නේ මොකද්ද? එතකොට කවුද සෝපාකසායනස උත්තර දෙනවා මේ සබ්බේ සත්තා ආහාරක් තිතිකා කියලා. මේ සියලු සත්වයන් ආහාරයෙන් මත යැපෙනවා. එහෙනම් වේ නාමකින් කියලා අහනවා මේ දෙක කියන්නේ මොකද්ද? නාමංච රූපංච කියලා උත්තර දෙනවා. ඒක තමයි දැන් මේ කටුකුරුන සාමණේරහන්සේ මේ මේ දේශනා මාලාවේදී දැන් ඉදිරියට ගන්නෙ. එතන තීනි නාමකින් කියලා තුන කියන්නේ මොකද්ද කියලා අහනවා. එතකොට තිස්සෝ වේදනා කියලා සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා උත්තර දෙනවා. ඊළඟ චත්තාරි නාමකින් කියලා හතරවෙනිව අහනවා. එතකොට චත්තාරි අරිය සත්‍යානි කියලා ආර්ය සත්‍යයන් හතර වශයෙන් උත්තර දෙනවා. ඊළඟ පංච පංච නාමකින් කියලා පහ කියන්නේ මොකද්ද කියලා අහනවා. පංච උපාදානස්කන්ධා කියලා උත්තර දෙනවා. ච නාමකින් කියලා හය කියන්නේ මොකද්ද කියලා අහනවා. එතකොට ච අජ්ජත්තිකානි ආයතනානි කියලා මේ ආභ්‍යන්තර ආයතන 6 ආධ්‍යාත්මික ආයතන 6 වශයෙන් උත්තර දෙනවා. ඊළඟට සත්ත්‍ය නාමකින් කියලා ප්‍රශ්නයක් අහනවා ඊළඟට. ඊළඟට සත්ත්‍ය බොජ්ජංගා කියලා මේ සති ධම්ම විචේ විරිය පීති සම්බුත් ආදී බොජ්ජංග හත සත්ත්‍ය වශයෙන් උත්තර වශයෙන් දෙනවා. අට්ඨ නාමකින් කියලා අට කියන්නේ මොකද්ද කියලා වහාම එතකොට අර අෂ්ටාංගික මාර්ගයේ වශයෙන් මේ කරුණු අට උත්තරක් වශයෙන් දෙනවා ඊළඟ නව නාමකින් කියලා අහුවාම නව සත්තා වාසා කියලා මේ සත්වයින්ට වාසස්ථාන වෙන ස්ථාන මොනවද කියලා ඒකදී සඳහන් කරනවා. ඊළඟට දස නාමකින් කියලා අහුවාම දසංගේහි සමන්නාගතෝ අරහාති උච්චති කියලා මේ අංග 10කින් යුක්ත වෙච්ච හතන් වහන්සේ කියලා උත්තර දෙනවා. එතකොට දැන් මේ කටුකුරුන් සානහන්සේ මෙතන සඳහන් කරනා වගේම එතකොට සෝපාක සානහන්සේගේ මේ ප්‍රශ්න 10දී අන්තිම ප්‍රශ්නය අරහත්ත්වයෙන් කුළු ගැන්විලා උත්තර දීලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මතක් කරන්න වගේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වූ විදිහට මේ උත්තර හම්බ වෙනවා. ඒ වගේම අරහත්යෙන් කෙලවරන ප්‍රශ්න මාලාවක් තියෙනවා. අරහත්යෙන් කෙලවරන ප්‍රශ්න මාලාවක්. ඒ ප්‍රශ්න මාලාව එක පැත්තකින් හරිම ඍජුයි. ලොකු සංකීර්ණතා නැහැ. ඍජුව එක කියන්නේ මොකද්ද? දෙක කියන්නේ මොකද්ද? තුන කියන්නේ මොකද්ද? හතර කියන්නේ මොකද්ද කියලා බොහොම ඍජුව හරියටම තැනටම එල්ල කරලා ආපු ප්‍රශ්න මාලාවක් තියෙන්නේ. ඒ ප්‍රශ්න මාලාවට හරියටම තැනටම එල්ල කළා සෝපාක ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. ඒ ඒ වැටහීමත් එක්ක ඒ අහපු ප්‍රශ්න මාලාවේ ඒ තියෙන හරි ගැළපෙන ස්වභාවයත් එක්ක ඔන්න සෝපාක ස්වාමීන් වහන්සේ අරහත් වෙලක්පත් වෙනවා. එතකොට අපි දැන් ඒ ද්වේ නාමකින් කියලා වහාම උත්තර දෙන්නේ නාමංච රූපංච කියලා. ඒ ඔස්සේ දැන් කටුකුරුන් සානාසේ තවදුරටත් විග්‍රහ කරගෙන යනවා. මේ දෙවැනි ප්‍රශ්නේ අප මෙතනදී සලකන්නේ විශේෂයෙන් නාමංච රූපංච විදර්ශනා පාඨමාලාවේ මූලික පාඩමක් හැටියට ගන්න පුළුවන් නාමයක් රූපයක් කියන මේ දෙක. මේ නාමයක් රූපයක් කියලා කියනකොට නාමය කියලා කියන්නේ නම බව කියනකොටමත් කෙනෙකුට වැටහෙනවා. සූත්‍රවල සාමාන්‍යයෙන් නාම කියන වචනේ තනි වේදෙනකොට නම කියන අදහසයි එන්නේ. සම්පතවා යුගයේ අපිට පේනවා වෙන එකක් තබා මේ ශෝකාකස් ප්‍රශ්නයේ සඳහන් වෙන අරමත ජෝතිකාවේ පවා මේ නාමය කියන එකට නම කියලා කීමේ මොකද්ද වඩුවක් අධිකමක් වගේ පෙනුන බවක් හැඟෙනවා. ඒ වෙනුවට නැමීම කියන අර්ථයක් එකතු කරගෙන තියෙනවා. ඔව් එතකොට මේ විදර්ශනා පාඨමාලාවේ මූලික පාඩමක් හැටියට ගන්න පුළුවන් නාමයක් රූපයක් කියන මේ දෙක. කියන මේ ප්‍රකාශය ඇත්තම වැදගත්. මොකද විපස්සනාව පටන් ගැනීමේදී හුඟක් වෙලාවට පසුකාලීනව විපස්සනා මාලාවට නැත්නම් පසනා භාවනාවට යොමු වෙච්ච යෝගාවචරීන්ගේ මනසේ දියුණු වෙන ක්‍රියාව අරන් බැලුවාම අපි සාමාන්‍යයෙන් ඥානයක් වශයෙන් ඉදිරිපත් කරගන්නවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ඒකට ඒක මුල් කරගෙන වෙන්න ඇති බොහෝ විට දැන් මේ කටුකුරුන් සාන්නාංශයේත් අත්‍තරම මේ නිවන නියම දේශනාමාලාව කරගෙන යද්දී මුලින්ම ඉස්සරහට විස්තර කරන්න පටන් අරන් තියෙන්නේ නාම රූප සම්බන්ධයෙන්. එතකොට හරියට මේ නාම රූපයන් දැන ගැනීම විපස්සනාව දැනගන්න යන මාර්ගයේ මුල්ම අවස්ථාව වගේ. දැන් මේක ඉස්සරහට ක්‍රම කටකෝලුන් සන්නහසේ පැහැදිලි කරනවා. හරියට දැන් අපි තුවාලයක් තියෙනවා නම් ඒ තුවාලෙට බෙහෙත් දාන්න හරියට ඒ තුවාලේ මේ වනමුඛේ පාද ගන්නවා වගේ දෙයක් තමයි මේ නාම රූප සම්බන්ධයෙන් පිරිසුදු අවබෝධයක් ඇති කරගන්නේ. ඒකට ඒක ගැන තමයි මේ දැන් කටුකුලන් සාන්නාස ඒකට මේ නිවනේ නිවේ මේ දේශනා මාලාව කරන්න යද්දී මුලින්ම විස්තර කරන්න පටන් ගන්න මේ නාම රූප සම්බන්ධයෙන්. එතකොට ඒකෙත් නාම සම්බන්ධයෙන් පසුකාලීනව ඇතිවෙච්ච එක්තරා විදිහකින් කියනවා නම් අත දැක්වීම උන්වහන්සේ යම් පමණක විවේචනයකට ලක් කරනවා. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේගේ ඍජු දේශනාවන් සුත්ත නිපාතේ හිම සම්බන්ධ වෙන අනිකුත් ඍජු දේශනාවන් ඉස්සරහට අරගෙන උන්වහන්සේ මේ නාම රූප සම්බන්ධයෙන් හොඳ විග්‍රහයක් කරනවා. හොඳයි අපි ඉස්සරහට යමු. ආරම්භනාභිමුඛං නමනතෝ චිත්තස්ස චිත්තස්සච නති හේතුනෝ හේතුතෝ අරමුණ අභිමුඛයට නැමෙන නිසා සිතේ නැමෙන ස්වභාවය නිසා සබ්බම්පි අරූපං නාමන්ති උච්චති සියලුම අරූප ධර්ම නාම නමින් හැඳින්වෙනවා ආදී වශයෙන් අභිධර්ම සංග්‍රහ ග්‍රන්ථවලත් අටුවාවලත් මේක බොහෝම ප්‍රකට අර්ථකථනයක් වුණා මේ නාමය කියන්නේ අරමුණ දිසට නැමෙන අර්ථයෙන් කියලා සමහර විට නාමය කියලා ගත්තාම ඒක සරල වැඩි කියලා සැලකුවා වෙන්නේ නැති මෙතන මේ ගැඹුරු විදර්ශනාවට යන විදිහේ සංකල්පයක් නිසා නමුත් ඇත්ත වශයෙන්ම කල්පනා කරලා බලනවා නම් සූත්‍ර දේශනාවලට අනුව මේ නාමය නම කියලා ගත්තත් ඒකෙත් විශාල ගැඹුරක් තියෙන බව හෙළි වෙන සූත්‍ර තිබෙනවා. දැන් මෙතනත් දැන් පසුකාලීනව ඇත්තම නාම කියන එක වෙනමම අරන් තෝරනවා මේ වෙනත් අර්ථකථනයක් දීලා. ඇත්තම සූත්‍රවල තියෙන අර්ථකථනයක් නෙමෙයි පසුකාලීනව ආපු අර්ථකථනයක් මේ අරමුණට නැමෙන අර්ථයෙන් අරමුණක් ඉස්සරහා තියෙනවා ඒකට අරමුණු කරාම හිතේ මානසික වශයෙන් අරමුණු කරාම අරමුණු දෙසට නැමෙනවා කියන අර්ථය පසුතාලීව ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක ඔය විසුද්ධි මාර්ගයේ එහෙම ඒ පැත්තෙන් තමයි ඇත්තම මේ නාම කියන පැත්ත විස්තර වෙන්නේ. හැබැයි විසුද්ධි මාර්ගයේමත් අපිට ඉස්සරහටත් කතා කරන්න පුළුවන්. මේ එක පැත්තකින් නාම රූප කියන එක විස්තර කරද්දී පටිච්චසමුපාදය විස්තර කරන තැන්වලදී එතෙන්දී මේ ස්කන්ධ පහෙන් හතරක් ගන්නේ නැතුව තුනක් විතරක් අරන් විස්තර කරලා තියෙනවා. ඊළඟට ආයි නාම කියන එක නොවේ නාම රූප පරිච්ඡේද ඥානය විස්තර කරන තැනදී එතෙන්දී මුළු සියලුම අර මෙතන සඳහන් මේ සායනාසේ මතක් කරලා තියෙනා වගේ සියලුම අරූප ධර්ම නාම කියන නමට දාලා විස්තර කරලා තියෙනවා. එතකොට යම් මේ හරහා ඒ පසු කාලීනව කරපු විග්‍රහය හරහා බුදුරජාණන් වහන්සේ ගත්ත ඒ නාම රූප සංඥාව නැත්නම් ඒ නාම රූප අත්දැකීමේ යම් පමණක විකෘතියක් හරි නැත්නම් ඒකට යම්කිසි හානියක් වෙලා තියෙනවා කියන වගේ හැඟීමක් ගන්න පුළුවන්. ඉතින් දැන් මේ කොටස තමයි ඇත්තටම මේ කටුකුරු සායනාංශයේ විශේෂයෙන්ම අර මුල් බුදු සමයට නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ඍජු දේශනා වශයෙන් අපිට එකහෙලා පිළිගන්න පුළුවන් දේශනාවන් අනුසාරයෙන් හොඳට මේ නාම රූප කියන එක විස්තර කරලා දෙනවා. හොඳයි. නාමං සබ්බං අන්නභරි නාමා භීයෝන විජ්ජති. නාමස්ස එක ධම්මස්ස සබ්බේව වස මන්වගෝ මේ සංයුත් සංගයේ සදාතක වග්ගයේ එන ගාථාව. නාමං සම්බම් අන්නභවි. නාමය සියල්ල යටපත් කොට සිටියේය. නාම බිහියෝන විජ්ජති. නමට වඩා වැඩියේ නමට වඩා ලොකු දෙයක් නැත. නාමස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්වගු. නාමය කියන එකම දෙයට මුළු ලෝකයාම යටත් වෙයි. එහි වසඟයට යයි. කියන මේ අදහ කියන අදහසක් මේ ගාථාවේ තිබෙනවා. ඔව් එතකොට මේ සූත්‍රය මේ මේ ගාථාව උපුටා දක්වලා තියෙන්නේ නාම සූත්‍රය නැත්නම් නාම අන්ව භවී කියලා සූත්‍රයක් හම් වෙනවා සංයුත්ත නිකායේ සදාතක වර්ගයේ. එතකොට මේකෙදී ඇත්තටම මේ නාම කියන්නේ විශේෂයෙන්ම මතු කරලා පෙන්වන්නේ මේ අපි දැන් මොකක් හරි දෙයක් මේ ව්‍යවහාර කරනකොට මේ සම්මුති ලෝකේ අපි ජීවත් වෙනකොට එක දේවල් හඳුන්වන්න හැම දෙයකටම නමක් පාවිච්චි කරනවා. එතකොට මේ පාවිච්චි කරන නමම තමයි දැන් මේ මේ නාමය කියලා ඇත්තටම අරගන්නේ. දැන් ඒක ඒක ඇත්තටම මේ ඒ නමක් දෙද්දි හුඟක් වෙලාවට ඒ අරමුණේ නැත්නම් ඒ අපි දෙයක් කියලා ගත්තොත් ඒ දෙෙහි තියෙන යම් යම් ගුණ ගුණයන් ගුණ විශේෂයන් ඒකේ තියෙන හැලහුරුකම් ඒක තියෙන ප්‍රයෝජන ආගේ විවිධාකාර උපමානයන් අපි යොදා ගන්නවා ඒ නමක් ඒකට යොදන්න නැත්නම් නමක් ඒකට නම් කරන්න අත දක්වන්න. ඉතින් ඒ ඊට පස්සේ අපි දැන් හුඟක් වෙලාවට වෙන්නේ ඊළඟට ඒ නම මතක් කරපු සැනින් අපේ හිතට ඒකේ සංඥාවක් එනවා, ඒකට තියෙන කැමැත්තක්, අකමැත්තක් එනවා. ඒ හා සම්බන්ධ ලොකු කතාවක් අපේ ඔළුවට එනවා. දැන් උදාහරණයක් විදිහට අපි දැන් නමක් වශයෙන් දීලා තියෙනවා නම් ඔන්න කොළඹ කියලා අපි දැන් නමක් දීලා තියෙනවා. දැන් මේ කොළඹ කියලා අපි කියපු ගමන් ඔන්න කොළඹ හා සම්බන්ධ අකෝ අපි කැමති නම් කොළඹට ඔන්න ඒ හා සම්බන්ධ කොළඹ මතක් කරගු ගමන් අපේ හිතේ සතුටක් ඇති වෙනවා. කොළඹට අපේ හිතේ අකමැත්තක් තියෙනවා නම් කොළඹ කියලා කියපු ගමන් ඔන්න ඒකට අකමැත්තක් එනවා. ඊළඟට අපි කොළඹ කියලා කොහොම ආවද මේක මේ නගරයක් මේක පුංචි නගරයක් නෙමෙයි මේක ලංකාවේ තියෙන ලොකුම අගනුවරය කියන ඔන්න ලොකු විශේෂ තොරතුරු රාශියක් සංකල්ප රාශියක් අපේ හිතේ නැවෙනවා. එතකොට හැබැයි මෙතන තියෙන මේ නමක් තමයි හැබැයි මේ නමක් දෙන්න හුඟක් මේ ඊට යට තියෙනවා ලොකු කරුණු රාශියක් ඒ කරුණු රාශිය දැන් ඉස්සරහට ඉදිරිපත් කරනවා මේ කරුකුරුණ සාමින් වහන්සේ දැන් මේ නාමය කියලා එතකොට ගත්තාම අර අපි මේ විදිහට අපේ ඔළුව හැත්තරම ගත්තාම අපි දැන් භාවනාවක් නවඩපු කෙනෙක්ගේ ඔළුව සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ නම් කරපු නම් කරගත්ත දේවල් නැත්නම් හිතාගත්ත දේවල් සංකල්ප වලින් සම්පූර්ණයෙන් පිරලා තමයි අපේ ඔළුව තියෙන්නේ. ඉතින් මේ සංකල්ප ඔක්කොම අර මේ නම් වලින් නැත්නම් මේ දීපු නම් වලින් සංඥා වලින් ව්‍යවහාර වලින් සෑහෙන්න මේ පිරලා තියෙනවා. ඉතින් දැන් ඒ කාරණාව තමයි ඇත්තටම මෙතෙන්දි මේ ගාථාවේදී බුදුරජාණන් වහන්සේ මතක කරලා තියෙනවා. නාමය සියල්ල යටපත් කොට සිටියේ. නාමාභී නාමාභීයෝ නවෙජ්ජති. නමට වඩා වැඩියෙක් නමට වඩා ලොකු දෙයක් නැහැ. අන්න නාමස්ස ඒක ධම්මස්ස සබ්වේව මස මන්නු. නම කියන එකම දෙයට මුළු ලෝකයම යටපත් වෙලා තියෙනවා. වසංගයට ගිහිල්ලා තියෙනවා. දැන් එතකොට ඒක හරහා වෙන හානිය ගැන ඊළඟ ගාථාදී විස්තර වෙනවා අපි ඉස්සරහට යමු. ඒ වගේම තවත් ගාථාවක් තිබෙනවා. ඒකට මේ කාලේදී අර්ථ දීමේදී පවා එහි තිබූ මූලික අර්ථය නැතිලා ගිහින් තියෙන බව පේනවා. අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේයස්මින් පතික්ඛිතා අක්ඛේය අපරිඤ්ඤාය යෝගමායන්ති මච්චුනෝ අක්ඛේය සංඤිනෝ සත්තා මේ ලෝකයේ සත්වයෝ නම් කර කියන දෑ පිළිබඳව සංඥාව ඇත්තාහුය අක්ඛේයස්මින් පතික්ඛිතා නම් කර කියන දෑ කෙරෙහිම පිහිටියාහුය එයින් ඔබට යන්නේ නැහැ කියන එකයි අක්ඛේය අපරිඤ්ඤාය යෝගමායන්ති මච්චුනෝ ඒ නම් කර කියන දෑ පිළිබඳව පිරිසිදු අවබෝධයක් නැතිකම නිසා පිරිසිඳ අවබෝධය පිරිසිඳ අවබෝධයක් නැතිකම නිසා හොඳ පරිපූර්ණ අවබෝධයක් නැතිකම නිසා යෝග මායන්ති මච්චුනෝ මායාවේ වශයට මේ මේ ගාථාවලිනුත් අපිට පෙනෙන්නේ මේ නාමය මේ නාමයේ යම්කිසි ගැඹුරු පැත්තක් තිබෙන බවයි. නමුත් මේ නාමයේ මෙතන නාම රූප කියලා ගත්තහම මේ නාමය කියන එකේ අඩුවක් තියනවාද කියලාත් අපි හිතලා බලුවොත් හිතුවොත් තිබෙනවා. දැන් නාම රූප කියලා කියන එක ගත්තොත් කියන එක අපි ගත්තොත් දැන් මැදුම් සංගයේ සම්මාදිට්ඨි සූත්‍රයේ සරියුත් ස්වාමින් වහන්සේ මේ නාම රූප තෝරන ඒ විග්‍රහය ගත්තොත් ඉදිරියට වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උච්චතාවසෝ නාම චත්තාරිච මහා භූතානි චතුන්නම් මහා භූතානම් චතුන්නංච චතුන්නංච මහා භූතානම් උපාදාය රූපං ඉදං උච්චතාවසෝ රූපං ඉතින් නැස්රේ මේක ඇත්තරම මේ උපටලා දක්වන තියෙන සම්මා දිට්ඨි සූත්‍රයෙන් ඇත්තරම කරුණා සායනාසේ දේශනා මාලාව කරද්දී ඒක බොහොම නිවැරදිව ඉදිරිපත් කරලා තියෙනවා ඒ උපටලා ගත්ත කොටස. නමුත් මේ පොතට යද්දී පොතේ මුද්‍රණ දෝෂයකුත් එක්ක කොටසක් මගහැරලා තියෙනවා. ඒකට ඒකේ සම්පූර්ණ කොටස වශයෙන් ගත්තොත් සම්මා දිට්ඨි සූත්‍රයනවා වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උචතාවසෝ නාමං චත්තාරිච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චතාවසෝ රූපං ඉති ඉදං ච නාමං ඉදං ච රූපං ඉදං උච්චතාවසෝ නාම රූපං කියලා එතකොට මේ විදිහට මේ කොටස ඇත්තම සකස් වෙන්න ඕනේ හොඳයි ඉදං උච්චතාවසෝ නාම රූපං බොහෝම පැහැදිලිව සරලව දක්වලා තියෙනවා සරියුත් ස්වාමීන් වහන්සේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන්නේ එවැත්නි මෙන්න මේක නාමය පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතර මහා භූත ධර්මයනොත් මේ හතර මහා භූත ධර්මයන් නිසා පවත්නා රූපයත් මේ රූපයයි. මෙන්න මේ විදිහට නාමයයි රූපයයි මේකට තමයි නාම රූප කියන්නේ කියලා. එතකොට මෙතන මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ධර්ම නාමයේ නාමයේ හැටියට තමක් හැටියට සැලකන්න හේතුවක් තියනවාද කියලා අපි හිතලා බලමු. හොඳයි. එතන මෙතෙන්දි සෑහෙන කරුණු ටිකක් උන්වහන්සේ ඉදිරියට ගන්නවා. දැන් මෙතන මේ අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේයස්මින් පටිච්චිතා අක්ඛේයේ අප්‍රඥාය යෝගමායන්ති මච්චුනෝ මේක මේ සමිද්ද සූත්‍රයේන කොටසක් සමිද්ද සූත්‍ර කීපයක් තියෙනවා දේවතා සංයුත්තේන සමිද්ද සූත්‍රයේ මේ විස්තරේ මේ ගාථාව සඳහන් වෙනවා බොහොම ගැඹුරක් කතා වෙන ගාතාවක් අකීය සංඤිනෝ සත්තා මේ ලෝකයේ සත්වයෝ නම් කර කියන දෑ පිළිබඳව සංඥා යත්තාහුයි අර කලින් විස්තර කරා වගේ අපි අර දාගත්ත නම් හරහා <clears throat> අපේ හිත හුඟක් දේවල් වලින් පිරෙනවා. දැන් අපි පුංචි කාලේ නම් සාමාන්‍යයෙන් කරන්නේ පුළුවන් තරම් ඉගෙන ගන්න ගියාම අපි මෙන්න මේ එක එක දේවල් හඳුනා ගන්නවා මුල් කාලෙදිම. මෙන්න මේක පාට වශයෙන් හඳුනා ගන්නවා. මේක මේ දීප් මේ මොකක් හරි මේක බෝලයක්ය, මේක අකුරක්ය, මේක එහෙම නැත්නම් මේ පන්දුවක්ය. එහෙම නැත්නම් මේක තව තව එක එක දේවල් පෙන්න පෙන්න අපේ ගුරුවරු ඔන්න මේකට දීපු නම් ටික අපිට ඉදිරිපත් කරනවා. ඉතින් අපි ඒක පුංචි කාලේ නෝන මතක තියාගන්නවා. එක එක දේවල් අපි පොත් බලාගෙන මතක තියාගන්නවා නැත්නම් ඒවා අපිට ඇත්ත වශයෙන් ළඟට ගෙනල්ලා පෙන්නමින් ඉදිරිපත් කරනවා මේ හැම දෙයක් කරාම අපි දැන් වහ තෝරනවා කියලා කියන්නේ හිමීට හිමීට අර ලෝකේ සම්මුතියේ තියෙන ලෝක ව්‍යවහාරයේ තියෙන ඒ නම් ටික අපේ ඇතුළට ටිකින් ටික ටිකින් ටික අරගන්නවා අපි ඉගෙන ගන්න ඉගෙන ගන්න සාමාන්‍ය ලෝකෙදි සිද්ධ වෙන්නේ එතකොට අර ලෝකයේ සම්මත වෙලා තියෙන සම්මුති ටික ටික ටික ටික ටික ටික ටික ටික ටික දැන් අපේ ඔළුව ඇතුළට යනවා ඔළුව ඇතුළට යන්න යන්න යන්න යන්න ඔළුව දැන් ටික ටික සංඥාවලින් පෙර. මේ සංඥාවලින් පිරිච්ච ගතිය තමයි අපේ ඔළුවල තියෙන්නේ. දැන් අන්තිමට මොකද වෙන්නේ? අක්‍රීය සංඥාව සත්ත. දැන් මේ මේ නම් කරන කියන දෑ වලින්ම ඒ සංඥා වලින්ම අපේ දැන් ඔළුව පිටලා තියෙන්නේ. අක්කේ යස්මින් ප්‍රතිස්ථිතා. මේ මේ නම් කරන කියන දෑ මතම දැන් පිහිටලා ඉන්නේ. අපි හිතන්නේ කරන්නේ කතා කරන්නේ වාක් ව්‍යවහාරයක් වශයෙන් භාෂාවක් වශයෙන් කතා කරන්නේ ඔය ඔක්කොම කරන්නේ අය නම් කරන කියන දේවල් එක්ක. අකෙය්‍ය අපරිඥාය යෝගමායන්ති මච්චනෝ. දැන් මේ මේක හරහා යන්න බැරි වෙලා. මේක ඒ කියන්නේ මේකේ මේ තියෙන සම්මුතියක්ය මේක මේ අපි මේ වුණෝන්ගේ සංවේදනය හරහා ඇති කරගත්ත දෙයක් කියලා මේ මේ දේ තේරුම් ගන්න බැරුව අපි අර නම් කරලා දීපු දෙයටම වහල් වෙලා ඒකම ඇත්ත වශයෙන් අරගෙන ඒකම යථාර්ථය වශයෙන් අරගෙන ඒක මතම පිහිටලා අන්තිමට මේ යෝග මායන්ති මච්චුනෝ අන්ත අර ඒ පිළිසිඳ අවබෝධයක් නැතිකම නිසා පරිපූර්ණ අවබෝධයක් නැතිකම නිසා මායාවේ වශයෙන් හිට යනවා. ඒකාතකින් බලහම මේ ලෝකේ අපි අපේ පහසුව පිණිස ඇති කරගත්ත මාර්ග ව්‍යවහාරයන් එහෙම නැත්නම් භාෂා ව්‍යවහාරයන් අන්තිමට අපි නොදැනුවත්වම අපේ කොටුවීම සඳහා සංසාරේ ගමන හරහා සංසාරේ ගමන දික් කරන්න හේතු වෙලා තියෙනවා. ඒ කාරණේ තමයි එතකොට මතුවෙන්නේ. ඒකට දැන් මේ නම් කරලා එක එක දේවල් නම් කරන්න ගියාම ඒ කොහොමද සිද්ධ වෙන්න කියන කාරණය නම් කරන්නේ කොහොමද? නම් දෙන්නේ කොහොමද? ඒකට නමක් ඔළුවට ආවහම නමක සංඥාවක් හිතට ආවහම ඒකත් එක්ක හිතේ මානසික වශයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද කියන කාරණාව තමයි ඊට පස්සේ පැහැදිලි කරන්න යන්නේ. ඒකට තමයි උන්වහන්සේ ඊළඟට මේ ඍජු අර්ථකථනයක් ගන්න මේ නාම කියලා කියන එක. බොහොම සරලව ඍජුව පැහැදිලිව මේ සම්මාදිට්ඨි සූත්‍රයේදී සරියුත් මහ රහතන් වහන්සේ විස්තර කරනවා. එතකොට පසුකාලීනවාව නාම කියන විග්‍රහයක් නෙමෙයි. කෙලින්ම එතකොට මේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේන සම්මාදිට්ඨි සූත්‍රයේම නාම කියන්නේ මොකක්ද කියන එකට ඍජුවම පැහැදිලිවම උත්තරයක් දීලා තියෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ. ඒක තමයි මේ උපටල දක්වලා තියෙන්නේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා එතකොට මේ අපි මානසික වශයෙන් සිද්ධ වෙන නම් කර ගැනීම් වලදී නැත්නම් එක එක දේවල් හඳුනා ගැනීමවලදී මෙන්න මේ කියන ಗುಣධර්ම පහ මුල් වෙනවා. ඒකට ඒක ගැන තමයි ඊට විස්තරේ ඊළඟට මේ කරගෙන යන්නේ. ඒකට හොඳ උපමාවකුත් එක්ක ඊළඟ ඡේදයේදී ස්වාමීන් වහන්සේ විස්තර කරනවා අපි ඉස්සරහට යමු. අපි මේකට හොඳ උපමාවක් ගනිමු. කුඩා දරුවෙක් ඉන්නවා බහ තෝරන්න බැරි. ඒ දරුවාට පළමුවෙන්ම යම්කිසි කෙනෙක් රබර් බෝලයක් දෙනවා. ළමයා මේක දැක්කේ පළමු වරටයි. යම්කිසි කෙනෙක් කිව්වොත් රබර් බෝලේ වනාහි සෙල්ලම් බඩුවක් කියලා ළමයාට තේරෙන්නේ නැහැ. භාෂාවරණ දන්නේ නැති නිසා. කොහොමද ළමයා මේක හඳුනාගන්නේ? රබර් බෝලේ නැහැට කිට්ටු කරලා බලනවා. දිව ගාලා බලනවා. කන්න පුළුවන් දෙයක්ද කියලා. ලොඩම් වගේ. හොබල බලනවා. ටිකක් පෙරලලා බලනවා. මේක ඉතින් හොඳට ලස්සනට පෙරලෙන නිසා මේක සෙල්ලම් බඩුවක් කියලා තේරුම් ගන්නවා. එතකොට අර වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර කියන මෙන්න මේ නාම ධර්ම මුල් කරගෙන තමයි අර දරුවා රබර් බෝලේ ඇඳින ගත්තේ. ලෝක සම්මුතියේ තියෙන රබර් බෝලේ කියන නමින් නෙමෙයි. ඔන්න ඒ විදිහට අපිට කල්පනා කරලා බලවම පේනවා පේනවා ඔතන තියෙන්නේ නාම රූපයේ කියන නාමය නාමයේහි ප්‍රාථමික ස්වરૂපයයි මුල් ස්වરૂපයයි මුල් ආකෘතියයි ලෝකයා වඩා පරිහරණය කරන්නේ පාසුව සඳහා යම්කිසි නමක් ඒක කීප දිනක් සම්මත කරගත්තාම ඒක නමක් වෙනවා දැන් අර නාමා භීයෝන විජ්ජතියාති ගාථාවේ එතනදී නම් අටුවාචාර්යන් වහන්සේ හොඳ අදහසක් දක්වනවා නාමයේහි ලෝකය මඩ පවත්වන ගතියක් තියෙනවා කියලා කියන්නේ මොකද්ද? යම්කිසි දෙයකට ලෝකයා එකෙක් නමක් දීලා නැත්නම් සමහර විට ගහකට පැලයකට ආදීකට එකට යමක් නැත්නම් එකට නමක් නැත්නම් ඒක පිළිබඳ විවහාර කරනකොට නමක් නැති එක කියලාවත් විවහාරණ කරනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. නමක් නැති එක අනාමකෝ නමක් නැති ගහ කියලා හරි කොහොම හරි නමක් දාන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ විදිහේ කෘත්‍යයකුත් නැති අවස්ථාවේදී අර කුඩා දරුවා යමක් හඳුනාගන්නේ මේ කියපු මූලික ධර්ම මාර්ගයෙන්. එතකොට මෙතනින් අපිට තේරුම් ගන්න තියෙන්නේ දැන් යෝගාවචරයට ඇත්ත වශයෙන්ම ලෝකයේ පිළිබඳ කොයිතරම් අවබෝධයක් තිබුණත් හැඳිනගත යුත්තේ මේ නාම රූප ලෝකය. මේ නාම රූප ලෝකය අඳුරගන්න ඕනි නම් අර කුඩා දරුවාගේ தත්වයට එන්න ඕනි. ඒක පැත්තකින්. නමුත් අඥාන උපේක්ෂාව වෙනුවට ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාවකුත් ඇති කරගන්න වෙනවා. ඇති කරගන්න වෙනවා ඒ යෝගාවචරයට. ඒ සඳහා තමයි සති සම්පජන්‍ය උපකාර කරගෙන නාම ධර්ම තේරුම් ගන්නෙ. ලෝකයේ ප්‍රකට නාමාශ්‍රයෙන් ඒ ඒ ද්‍රව්‍ය Taman හඳුනාගෙන තිබුණා. එතෙන්දී නාම රූපයේ පිළිසිඳ දැන ගැනීම සඳහා ඒ යෝගාවචරය පාවිච්චි කරන්නේ අර කියාපු ධර්ම. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. මේවා එක් එක් පුද්ගලයාට විශේෂයි. අර පච්චත්තම් වේදිතබ්බෝ කියලා කියන්නේත් ඒකයි. මේ මේ ධර්මයේ තමන්ව ප්‍රත්‍යක්ෂ කරගත යුත්තක්. තමන්ගේ නාම රූප ලෝකය Tamanmai හඳුනගන්න ඕනි. වෙන කෙනෙකුට හඳුනගන්න බෑ. වෙන ශාස්ත්‍රීය වචන වලින් මේක පෙන්눔 කරන්න බෑ. එතකොට දුක තියෙන්නේ මේ නාම රූප ලෝකේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දුක තිබෙන්නේ අර නොයෙකු දෘෂ්ටිගතිකයන් දක්වන විදිහට ඒ සම්මත ලෝකේ නෙමෙයි. සම්මුති ලෝකේ නෙමෙයි මේ නාම රූප ලෝකේ. අච්ඡේච්ච තණ්හං ඉද නාම රූපය කියලා එහෙම තියෙනවා. ඒතර යෝගාවචරය විසින් කළ යුත්තේ කුමක්ද? අවසාන බලාපොරොත්තුව කුමක්ද? මේ නාම රූපය පිළිබඳව තියෙන සංහාව කපා හැරීමයි. ඔව් දැන් එතකොට භාවනාවට සම්බන්ධ ලොකු කරුණු රැසක් ඊළඟ කොටසේ එතකොට පිළිවෙනවා. එතකොට දැන් අපි එකපාරටම දැන් ළමයෙකුට දැන් මේ ගන්ත ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන උපමාවම ගත්තොත් ඒ එතෙන්දී ඇත්තටම පුංචි දරුවෙක් කවදාවත් රබර් බෝලයක් දැකලා නැත්නම් රබර් බෝලයක් අතර දීපු ගමන් ඒ ළමයාට කිව්වොත් මේක මේ රබර් බෝලයක් කියලා ඒ ළමයා උඩ බිම බලනවා මොකද්ද මේ රබර් බෝලයක් කියන්නේ. රබර් බෝලයක් කියන්නේ මොකද්ද කියලා එයා මීට මුළු ජීවිතේටම තාම දැකලා නැහැ. එතකොට අපි නමක් ඉදිරිපත් කළාට මේක මේ රබර් බෝලය කියලා නම දීපු පමණින් ළමයා දන්නේ නැහැ මේ රබර් බෝලේ ප්‍රයෝජනය මොකද්ද. මේකේ මේකෙන් ගන්න මේක මේ සෙල්ලම් කරන්න ගන්න එකක්ද, කන්න ගන්න එකක්ද, මේ නැත්තම් මේකේ රසක් තියනවද, සුවඳක් තියනවද මේ කිසිම දෙයක් ගැන වැටහීමක් මේ ළමයාට මේ රබර් බෝලේ මුලින්ම ඉදිරිපත් වෙද්දී ඇති වෙන්නේ නැහැ. අපි හැබැයි දන්නවා වැඩිහිටියෝ වශයෙන් අපි දන්නවා මේ රබර් බෝලෙන් ඇවිල්ලා මේ සැල්ලම් බඩුවක් කියලා. නමුත් ළමයාට ඒ ගැන කිසි වැටහීමක් නැහැ. ඒ වගේමයි අපි ඕනම වැඩිහිටියන් වශයෙන් වුණත් අපි මොකක් හරි අලුතෙන් හදාරනකොට අලුතෙන් ඉගෙන ගන්නකොට අපිට සංඥාවක් දීපු පමණින් පොතක නමක් ඉදිරිපත් කරවු පමණින් අපිට ඒ පිළිබඳව ප්‍රායෝගික අත්දැකීමක් නැත්නම් අපේ හිත තියෙන නිකම් බොහොම හුදු මතු පිට තියෙන මේ පොතේ දැනුමක් විතරයි. නම් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් අපිට නැහැ. දැන් එතෙන්දී මේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම මේ යටට බහින්න යටට බහින්න වෙනවා කියන්නේ අපිට නම් වලින් නම් රසක් අපේ ඔළුවේ දාගත්ත පමණින් ඒ අපි නම් කරපු දේවල් පිළිබඳව යථාබෝධයක් අපිට ඇති වෙන්නේ නැහැ. යථාබෝධයක් අපි ඇති කරගන්න නම් අපි මේ නම් කරන්න කලින් භාෂා ව්‍යවහාරයට යන්න කලින් අපේ මේ නාම ධර්මයන් හරහා කොහොමද මේ මේ ඉදිරිපත් කරන දේවල් හඳුනගන්නේ කියන මට්ටමට යන්න වෙනවා. ඒකයි අපි හුඟක් වෙලාවට දැන් භාවනා කරන්න ගියාම අපි කොයිතරම් අපිට පොතේ දැනුම තිබුණත් කොයිතරම් අපි සංඥාවලින් ඔයුව අපේ පිළිලා තිබුණත් මේ සියල්ල අමතක කරලා දාලා නැත්නම් සියල්ල පැත්තකට දාලා අපිට බොහෝම ලදරු මානසිකත්වයකට යන්න වෙනවා. පුංචි දරුවෙක්ගේ මානසිකත්වයකට යන්න වෙනවා. එහෙම නැතුව මේ භාවනාවේදී අපිට හම් වෙන දේවල් ගැනවත් අපිට කිසිසේත්ම හරි වැටහීමක් ඇති කරගන්න හම්බෙන්නේ නැහැ. මොකද අර මෙතනමුත් මතක් කළා වගේ අපි වැඩිහිටි වෙන්න වෙන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න අපි විවිධාකාර දේවල් ඇසුරු කරන්න ඇසුරු කරන්න අපේ හිතේ සංඥා රාශියක් පෙළගැහෙනවා. සංඥා රාශියකින් අපේ හිත විකෘති වෙනවා කියන්නත් පුළුවන්. ඉතින් මේ සංඥා රාශිය අපි පැත්තකින් තියන්නේ නැතුව අපිට මේ හිතේ පිරිසුදුකමක් ඇති කරගන්න අවස්ථාවක් නැහැ. අන්තිමට මේ සංඥා රාශිය ඔස්සේ අපි හිතන්නේ අපේ සම්පූර්ණ සිතුවිලි සමුදාය සකස් වෙන්නේ තනිකරම මේ සංඥා රාශිය ඔස්සේ. නමුත් මේ සංඥා රාශියට කලින් සෑහෙන්න මේ දුක සම්බන්ධයෙන් හේතු වෙන කරුණු රාශියක් තියෙනවා කියන එක ස්වාමීන් වහන්සේ ඉස්සරහට මතක් කරලා දෙනවා. එතකොට දැන් අපි සමාජයේ හැම කටයුත්තක්ම කරද්දී දැන් මෙතනත් අර කලින් කිව්වත් වගේ අක්‍රීය සංඥාවසත් මේ හැම දෙයක්ම නම් කරගෙන නම් කරලා සඳහන් කරන ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා. හැම දෙයකටම නමක් දෙනවා. හැම දෙයකටම නමක් දීම ඔන්න එකwidehatකින් අපේ ඕනෝන් හා ව්‍යවහාර කරගන්න සම්මුති ලෝකයට උපකාරයක් ඒ හරහා ඇති කරගන්නවා. නැත්තම් ඉතින් දැන් අපි එකක් මොකකට හරි අපි කීප දෙනෙක් එකතු වෙලා නමක් දුන්නාට පස්සේ එතකොට එයා ඒ නම කියලා ඊළඟ පසු අවස්ථාවකදී ගැන කතා කරද්දී අපි දන්නවා මෙයා මේ කතා කරන්නේ මෙන්න මේ දේ පිළිබඳව. එතකොට අපි ඔවුනෝන් අතර කිසි මතභේදයක් ඇති වෙන්නේ නැහැ මොකද මේ එකම ධර්මයක් සම්බන්ධයෙන් කතා කරන නිසා. නමුත් අපි ව්‍යවහාර කරද්දී එකම දෙයට විවිධ නම් දීලා තියෙනවා නම් අපි අතර යම් යම් මතභේදයන් ඇති වෙන්න පුළුවන් මේ කෙනෙක් එකක් කියනවා තව කෙනෙක් තව එකක් කියනවා මේ මොකද්ද කියන්නේ කියන සම්බන්ධයෙන් අවුලක් එන්නේ. නිසා ඉතින් අපි ලෝක සම්මුතියක් වශයෙන් යම් යම් දේවල් වලට විවිධාකාර නම් දෙනවා. ඉතින් භාෂා ව්‍යවහාරයන් වශයෙන් උත් ඒකට එක්කෙනෙක් එකම දෙයකට එක භාෂාවකින් තව එක නමක් දෙනවා තව භාෂාවකින් තවත් නමක් දෙනවා වෙනත් රටක කෙනෙක් තවත් නමක් දෙනවා. ඉතින් මේ විදිහට ඉතින් නම් කරලා නම් කිරීම හරහා ලොකු අපේ මේ සංස්කාර ලෝකේ ලොකු මේ ඉස්සරහට යාමක් තියෙනවා. ඒකෙන් සංස්කාර පෙළ ගැහිලා සංඥා පෙළ ගැහිලා අපේ හිතේ ලොකු විකෘතියක් ඇති වෙනවා. එතකොට අර පුංචි ළමයාට හැබැයි එයා තාම මේ නම් ගැන දන්නේ නැහැ. එයා තාම මේ බහ තෝරන අවදියේ තාම එයාගේ හිතේ මේ තරම් සංඥා ගොඩක් නැහැ. එක එක දේවල් ගැන අවබෝධයක් අවබෝධයක් කියනට වඩා එක එක දේවල් හඳුනා ගැනීම සම්බන්ධයෙන් තාම එයා පටන් ගත්තා විතරයි. ඒත් එයාට රබර් බෝලයක් දුන්නාම එයා මොකද කරන්නේ? එයාට මේ අම්මා කිව්වට මේක මේ පුතේ මේ රබර් බෝලයක් කියලා එයාට තේරෙන්නේ නැහැ මේක මොකටද ගන්න එකද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් පැණි 10ක් කියලා හිතලා ඉතින් පොඩ්ඩක් තොල ගාලා බලන්න ඉඩ තියෙනවා. ඊළඟට ඔබලා බලන්නත් ඉඩ තියෙනවා මේකට මොකද කරන්න පුළුවන් ආහාරමේ කියලා. ඔන්න ඊට පස්සේ ඉතින් කොහොම කොහම හරි ඉතින් මේකත් එක්ක සෙල්ලම් කර කර ඉඳදී ඔන්න ටිකක් එහාට මෙහාට කරලා බලද්දි තේරෙනවා ඔන්න මේක මේ එහාට දැම්මහම ඔන්න උඩ පයින්නවා. ආ තේරෙනවා මේකේ පොඩි වෙනසක් තියෙනවා අනිත් දෙයක් නම් එළියට දැම්මහම මේක ඔහේ තියෙනවා. මේ රබර් බෝලේ කියන එක එහෙම නෙමෙයි මේ පොළාපයින් ස්වභාවයක් තියෙනවා. පිටියකට දමලා ගැහුවාම ආපස්සට එනවා. ඉතින් යාට දෙනවා මේකත් එක්ක මට සෙල්ලම් කරන්න පුළුවන්. මට තනියෙන් උනත් දැන්ත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් අම්මා ඕනෙත් නැහැ. රබර් බෝලේ මාගාව තියෙනවා නම්. නැත්නම් අම්මා ඕනේ දැන් වෙන මොකක් හරි ගලක් එක්ක සෙල්ලම් කරන්න ඕන නම් ගල බිමල ගල උඩට එන්නේ නැහැ. ඉතින් ළඟට ගිහිල්ලා ගන්න වෙනවා. නමුත් රබර් බෝලයක් පිටිර තමලා ගහම රබර් බෝලේ තමන් ගාවට වෙනවා. ඉතින් එහෙනම් තනියෙන් උනත් මේකත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් සබහාය ඇත්තේ. අන්න දැන් ළමයා තේරුම් ගන්නවා මේ මේ ඒ අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ ධර්මතාවලිය. ඒ කියන්නේ දැන් ඔන්න රබර් බෝලේ. ඒතකොට දැන් කුංජි කාලෙන් අපි හරිය කැමති. රබර් බෝලයක් ඉතින් අපි හැමදාම තියන්නේ නැදනේ කුංජි කාලේ. ඒතකොට මේ රබර් බෝලෙන් ඔන්න අපි රබර් බෝලේ දැක්කහම එතන පොන්චි කාලේ අපි හරි කල්තක් වෙනවා. රබර් බෝලේ ඔන්න පැලිලා නම් ඉතින් හරි අමාරුයි. දැන් අලුත් බෝලයක් ගන්න යනවා. රබර් බෝල වල ಜಾති තියෙනවා. ඉතින් ටෙනිස් බෝල් තියෙනවා. ඉතින් ඒකේ ಜಾති තියෙනවා. ඒ වගේ අපි දැන් අන්න රබර් බෝලයක් ගැන අන්න අපේ හිතේ දැන් අපි සංඥා ටික දාගත්තට පස්සේ දැන් රබර් බෝලේ මතක් වෙනකොට ඔන්න එක්ක අපිට අපේ දැන් අපි මේ කාලේ දුනත් රබර් බෝලේ මතක් වෙනකොට ඔන්න පුංචි කාලේට අපේ හිත යනවා. නැත්තම් අපි පාවිච්චි කරපු අපි ගාව තිබිච්ච රබර් බෝලේ මතක් වෙනවා. ඊළඟට ඒක සෙල්ලම් බඩුවක් කියන ආකල්පය එනවා. ඒ හරහා සතුටක් එනවා. ළමා කාලේ මතක අවධියක් එනවා. ඉතින් මේ වගේ අන්න ඒ නාමය හරහා ඔන්න හිතේ ලොකු චෛතසික චෛතසික මට්ටමේ හිතේ ලොකු ඒ මේ අභ්‍යන්තරික මට්ටමේ ලොකු විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒතොර ඒක වේදනාවක් පැත්තෙන් ගත්තොත් අපි තුන් මෙතනදී සැප වේදනාවක් ඇති වෙනවා. සංඥාවක් වශයෙන් ගත්තොත් රබර් බෝලේ හැඩය සම්බන්ධයෙන් සංඥාවක් ඉදර එනවා. ඊළඟට මේකට තියෙන කැමැත්ත ආහරින එක චේතනාවක් වෙනවා. ඊළඟට එතකොට මේක හිතින් අරමුණු වෙනවා ස්පර්ශයක් ඇති වෙනවා. එතෙන්ට හිත යොමු වෙනවා මානසිකාරයක් සිද්ධ වෙනවා. එතකොට මේ ධර්මතා පහ හරහා අපි මේ රබර් බෝලේ මොකද්ද කියලා හඳුනා ගන්නවා. එතකොට මේ මේ ක්‍රමයට මේ පුංචි දරුවෙක් ඇත්ත වශයෙන්ම රබර් බෝලේ හඳුනා ගන්න හා සමාන ස්වરૂපයක් විපස්සනාවේදී යෝගාවචරයේ මේ සංස්කාර ධර්මයන් හඳුනා ගන්න යොදා ගන්නවා. දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් දැන් අපිට එකපාරටම මේ දේ කරන්නත් බෑ සතිය දිනු කරගන්න නැතුව. මොකද අපේ හිත තනි කරම සංකල්පවලම රැඳිලා සංකල්පවලම මුලා වෙලා හිතට දාගත්ත අර මේ නම් කර කියන දේවල් වලම සංඥාවලම එල්ලා ඉඳද්දී අපිට මේ දේ එක එකක් වශයෙන් හඳුනා ගන්න බෑ. ඒ නිසා අපි මොකද කරන්නේ? ඒවා පොඩ්ඩක් පැත්තකට දාලා හිත වර්තමානෙට ගන්නවා. අපේ හිත නිරන්තරයෙන් ඇසුරු කරන්නේ අතීත අරමුණු. එහෙම නැත්නම් අනාගත අරමුණු. එතකොට මේ අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි හැමතිස්සෙම තියෙන සංකල්ප. නම් කරලා කියන දේවල්. ඉතින් මේ දෙකෙන් හිත මුදව ගන්න නැතුව වර්තමාන වශයෙන් අර ඍජු අත්දැකීමකට යන්න අමාරුයි. ඒ නිසා අපි විශේෂයෙන්ම භාවනාවක් පටන් ගන්නදී සති සම්පජඤ්ඤය දෙක වර්ධනය කරන්න උත්සාහත් වෙනවා. එතකොට ඒ හින්දා අපි මුලදී ඔන්න වම දකුණ කියලා වෙන්න පුළුවන්. නැත්තම් හුස්ම රැල්ල දිහා බලලා වෙන්න පුළුවන්. ඉතින් මේ වර්තමාන වශයෙන් කයේ සිද්ධ වෙන ක්‍රියාවලියක් භාවිතා කරනවා වර්තමානයට අපේ හිත ගන්නවා. අපේ හුස්ම උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔන්න හුස්ම නිරන්තරයෙන්ම තියෙන දෙයක්. දැන් මේ නිරන්තරයෙන් කය කරන දේ ඒ හුස්ම රැල්ල වර්තමාන වශයෙන් සිද්ධ වෙනවා. අපේ අපිට චේතනාවක් පහළ කරන්න උවමනාවක් නැහැ. කිසිසේත්ම හුස්ම ගැනීම සම්බන්ධව. අපි නිදාගත්තත් හුස්ම ගැනීම සිද්ධ වෙනවා. එතකොට මේ නිරන්තරයෙන්ම කය ස්වාභාවිකව කරන මේ වර්තමාන ක්‍රියාවලියට අපි ඔන්න උත්සාහත් වෙනවා අපේ මේ මනසත් නතු කරගන්න. මනසත් එතෙන්ටම යොමු කරගන්න. අපේ හිත ටික ටික ටික අතීතයෙන් අතහැරිලා මගහැරිලා අනාගත ප්‍රාර්ථනා වලිනුත් මගහැරිලා මේ වර්තමානයේ කය කරන ක්‍රියාව තුළ ඔන්න ටික ටික ටික ටික එකඟ වෙන්න පටන් ගන්නවා. ඔන්න ටිකක් ටිකක් ටිකක් අර ඔළුව පිරීලා තිබිච්ච සංඥා වෙනුවට දැන් ඔන්න මේ වර්තමාන වශයෙන් දැනෙන දෙයට හිත එන්න පටන් ගන්නවා. මේ හරහා තමයි ඔන්න ටික ටික තමන්ගේ හිතේ තියෙන ඒ නාම රූප ලෝකේ හඳුනගන්න යන්නේ. ඒකට ඒ හඳුනා ගැනීම අපිට මුලින්ම සති සම්පජඤ්ඤයේ මුල් කරගෙන ඒ තම තමා විසින්ම කරගත යුතු දෙයක්. අපි මේක කොයිතරම් පොත් බැලුවත් අපිට මේ නාම රූප ලෝකේ හඳුනා ගන්න විදිහක් නැහැ. මොකද මේක අපි තුල තියෙන දෙයක්. ඒකයි මේ කටුකුරුන් සානාසයේ මතක් කරන්නේ මේ එක එක්කෙනාට මේ නාම රූප නාම රූප ලෝකය වෙනස්. මගේ නාම රූප ලෝකය නෙමෙයි තව කෙනෙක්ගේ නාම රූප ලෝකය. එයාගේ නාම රූප ලෝකය නෙමෙයි තවත් කෙනෙක්ගේ නාම රූප ලෝකය. ඉතින් අපි මේ අපි හැදිච්ච වැඩිච්ච පරිසරය අනුව ඉගෙනගත්ත දේවල් අනුව අපේ අම්මා තාත්තා අනුව අපි භාවිතා කරපු මේ භාෂාව අනුව අපි නිරුක්ත වෙලා හිටිය රැකියාවන් අනුව මේ වගේ විවිධාකාර හේතු රාශියක් මත අපේ මේ රාම රූප ලෝකේ රඳාපවතිනවා. ඒකට එකිනෙකාට ස්වාධීන වූ නාම රූප ලෝකයක් තියෙනවා. ඒතකොට දැන් මේ භාවනාවේදී විශේෂයෙන්ම විපස්සනා භාවනාවේදී මේ අපේ නාම රූප ලෝකයේ ගැන ලොකු වැටහීමක් අපිටම ඇති කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි එතකොට මේ නාම රූප සම්බන්ධයෙන් කටුකන් සානහස දැන් විස්තර කරන්න යන්නේ ඉස්සරහට දිගටම ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ අර සනිද්ද සූත්‍රයේම මේ දේශනා පාඩයක් මෙතනත් අරන් තියෙන්නේ අච්චෙජ්ජි තණ්හං ඉද නාම රූපේ කිය. ඒ කියන්නේ දැන් අන්තිමට මේ තණ්හා දුරු කරන්න වෙන්නේ නාම රූප සම්බන්ධයෙන්මයි. මේ නාම රූප ලෝකේ සම්බන්ධයෙන්මයි. දැන් අපි හිතනවා අපි තණ්හා දුරු කරන්න ඕනේ අපේ එක්ක ඔන්න අපි කැමති කෙනෙක් ගැන, අපි කැමති දෙයක් ගැන ඔන්න වික්ෂුන් වහන්සේලාට නම් ඔන්න ඉතින් තමන්ගේ පාත්‍රය ගැන, සිවුර ගැන, සේනාසනය ගැන, නැත්තම් ඔන්න ගබඩාව කරන කෙනා නම් ගබඩාව ගැන මොකක් හරි ඔන්න තණ්හාවෙන් අල්ලගත්තු දෙයක් ගැන වෙන්නේ නැති මේ මගේ තණ්හාව දුරු කරගන්න ඕනේ කියලා කියන්නේ. නමුත් ඒ ඇවිල්ලා සම්මුති මට්ටමක් විතරයි. නමුත් අපේ ලෝකේ නැත්නම් අපේ අභ්‍යන්තරික වශයෙන් තියෙන මේ නාම රූප ලෝකයක් ඒ නාම රූප ලෝකයේ තමයි අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ වන මුඛය වෙන්නේ. තුවාලයේ වනමුකේ පාදා ගැනීම වගේ දෙයක් තමයි මේ නාම රූප ලෝකේ මතකතර ගැනීම තේරුම් ගැනීම අන් තේරුම් ගත්තනම් එතනට තමයි අපි මේ තණ්හාව යොමු වෙලා තියෙන්නේ තණ්හාවේ අපි යොමුසෝ මනසිකාරයෙන් ආපස්සට ආපස්සට ආපස්සට ගිහිලා බැලුවාම නාම රූපයන් වලට තමයි යොමු වෙච්ච තණ්හාව තියෙන්නේ නමුත් අපිට ඒක එකපාරට තේරෙන්නේ නැහැ අපි එතනින් සංගාලා ඉස්සරහට ඇවිල්ලා ඒක ඒක මත හරියට නිකන් අර කේක් එකක් උඩට අයිසින් එකක් දැම්මා වගේ හරියට ඒක උඩට ලොකෝ සංඥා ගොඩක් ඇවිල්ලා ඔන්න අපි කියනවා ඔන්න අපි අපේ ගෙදෙට්ට කැමති, අපේ වාහනයට කැමති, අපේ අම්මට කැමති, තාත්තට කැමති, පුතාට කැමති, දුවට කැමති, බිරිඳට කැමති, ස්වාමියාට කැමති කියලා අපි ලොකෝ දේවල් ගොඩක් දාගන්නවා. නමුත් ඒකට එන්න කලින් ඒ සංකල්ප මට්ටමට, ඒ සම්මුති මට්ටමට එන්න කලින් යට තියෙන්නේ මේ නාම රූප ලෝකය. මේ නාම රූප ලෝකය කියන තැන තමයි අපි මේ යොන්සෝ මනසිකාරය හරහා බහින්නේ. සති සම්පජන්‍ය හරහා බහින්නේ. ඒ කාරණාව තමයි දැන් මේ ටික ටික ටික මේ කටුගෙන් සානවාසය විස්තර කරන්නේ. එතකොට මේ අන්තිමට නිවැරදි විපස්සනාවක් කරහා සම්පූර්ණයෙන්ම මේ නාම රූපය හිතින් මකා දැමීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ මට්ටමකට එන්නේ නැතුව හිතේ සැබෑ පිරිසුදු බවක් ඇති වෙන්නේ ඒ කාරණාව ටික ටික ඉස්සරහට පැහැදිලි වෙනවා. අපි තව ටිකක් ඉස්සරහට යමු. මේක උපමාවකින් කියනවනම් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා සල්ලකත්තු අනුත්තරෝ කියලා. අනුත්තර වූ ශල්ල වෛද්‍යවරයා. ඒ වගේම තණ්හා සන්නස්ස හන්තාරා කියලා තේරලා තියෙනවා. තණ්හා නැමැති උල විෂහීය ඇදලා දාන වෛද්‍යවරයා. එතකොට බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව අපිට පෙනෙනවා මේ රාම රූප කියන එක හරියට වනමුඛය වගේ. දැන් විෂහීතලයක් ඇදුණු කෙනෙක් මෙහෙත් බැඳිය යුත්තේ විද්ද කෙනා කෙනාටවත් දුනුමුඩාවටවත් නෙමෙයි. අර වනමුඛයටයි. ඉස්සල්ලා වනමුඛය පාදාගත යුතුයි. එතකොට නාම රූපයේ පිළිබඳ තිස්ස අවබෝධයක් නාම රූපයේ පිළිබඳ පිරිසිදු අවබෝධයෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්ත වශයෙන්ම අර සංහා උල සංහා විශේෂයෙන් ඇලිලා තිබෙන වනමුඛය පාදා ගැනීම. අන්න ඒක සඳහා තමයි අර ලෝක සම්මුතියේ තිබෙන ඒ වචන කොහොම වෙතත් අන්න ඒක සඳහා අර ලෝක සම්මුතියේ තිබෙන ඒ වචන කොහොම වෙතත් ඒ අවබෝධයේ කොයි අන්දමට තිබුණත් අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කිනේ ධර්මයන් මතු කරගන්න වෙන්නේ. අර කුඩා දරුවා වගේ. අනුත් අඥාන උපේක්ෂාව නෙමෙයි. එතන ඥාන සංප්‍රයුක්ත විදිහේ උපේක්ෂාවකටයි එයින් යොමු වෙන්නේ. ඔව්. දැන් මෙතනත් බුදුරජාන් වහන්සේ හඳුන්වන නම් කීපයකුත් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා මේ සල්ලකත්ව අනුත්තරෝ කියලා අනුත්තර වූ ශල්්‍ය වෛද්‍යරයා කියලා බුදුරජාන් වහන්සේ හඳුන්වනවා. අන්න තණ්හා සල්ලස්ස හන්තාරං කියලා මේ තණ්හාව කියන විෂ උල විෂ හීය ඇදලා දාන වෛද්‍යවරයා කියලා බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් මේවා අතරම මේ සුත්තනිපාතේ සීල සූත්‍රයේදී හම් වෙනවා මේ සල්ලකත්ව අනුත්තරෝ කියලා කරපු විවහාරය ඊළඟට තණ්හා සම්ලස්ස අන්තාරං කියන එක පවාරණා කියලා සූත්‍රයේදී සංයුත්නිකාය ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට එක අතකින් මේ තණ්හා විෂ ඊය ඇදලා දාන වෛද්‍යවරයෙක් ශල්්‍ය වෛද්‍යවරයෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේව පෙන්වලා දීලා තියෙනවා. එතනත් අපිට තේරෙනවා මේ තණ්හාව කියන්නේ උලක්. තණ්හාව කියන්නේ විෂක්. එතකොට මේ තණ්හාව කියන උල දැනට ඇවිල්ලා තියෙන නාම රූප කියන වනමුකේ. ඒතකොට දැන් විස කුල ඇදලා දාගන්නත් ඕනේ වනමුකේට වනමුකේ පාද ගන්නත් ඕනේ වනමුකේට බෙහෙත් කරන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ වගේ මේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. එතකොට දැන් මෙතෙන්දිත් ස්වාමීන් වහන්සේ මතක් කරනවා වගේ දැන් ඊතලයක් අදුනහම ඇතම් කෙනෙක් කරන්නේ දැන් මෝඩ කෙනෙක් ඇත්තටම කරන්න ඉඩ තියෙනවා මේ ඊතලය අදුනහම ඊතලේ ඉවත් කරන්න දෙන්නේ නැතුව ඊතලේ විද්දේ කවුද ඊතලේ හැදුවේ මොන මේ ලීයකින්ද ඊතලයට ගල්වලා තියෙන්නේ මොන වගේ විසක්ද කියලා විවිධාකාර ප්‍රශ්න රාශියක් මතු කරන්න ඉඳ තියෙනවා ඊතලයේ ඉක්මනට ඇදලා දාන්නේ නැතුව. නමුත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේදී මේ විවිධාකාරයේ බාහිර දේවල් වලට යොමු වෙච්ච ඇසක් නෙමෙයි තියෙන්නේ. ඒ වෙනුවට දැනට යම්සි දුකක් තියෙනවා නම් ඒ දුකට හේතුව සෙවීමක් දුකට ඒ දුකට හේතුවෙන් මිදීමක් දුකට හේතුව දුරු කරන මාර්ගයක ගමන් කිරීමක් කියන මේ ප්‍රායෝගික දෙයක් තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැතුව අපිට විවිධාකාර ලෝක විෂයන් සම්බන්ධයෙන් ලොකු මතිමතාන්තර ඉදිරිපත් කරගෙන ඕනෝන් හා වාද විවාද කරමින් යන ගමනකට වඩා තියෙන වර්තමාන වශයෙන් දුකක් තියෙනවා නම් ඒ දුකට පිළිතුරක්, දුකෙන් මිදීමක්, සංසාර ගමනෙන් අත මිදීමක් කියන දේට තමයි යොමු වෙන්නේ. ඒකට එතන තමයි දැන් මෙතනත් මේ කතා කරන්නේ දැන් වනමුකේ පාද ගත්තා. පාද ගත්තා නම් අන්න විෂයීය තණ්හාව කියන විෂයීය ඇදලා දාන්නයි තියෙන්නේ. ඒකෙදි අර ස්වාමීන් වහන්සේ කියනවා වගේ මේ විද්ද කෙනාටවත් දුනු මුඩුවාවටවත් නෙමේ බෙහෙත් කරන්න තියෙන්නේ මේ වනමුකේටයි. ඊළඟට ඒ වනමුකය තමයි නාම රූපය කියලා කියන්නේ. එතන තියෙන්නේ ඔන්න වේදනා සංඥා චේතනා පස්සමනසිකාර කියන මේ චෛතසික ධර්මයන්. ඒවා මතු කරගන්න නැතුව එතකොට මේ නාම රූප ලෝකය තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඉතින් එකපාර එකwidehatකින් බලහම මේ වගේ දෙයක් මුලින්ම භාවනාවක් පටන් ගත්ත කෙනෙකුට කිසිසේත්ම තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මමත් දැන් මේ ලොක්කා වගේ කිව්වට මම මේවා මේ දැනගෙන මුලින් කළා නෙමෙයි. ඉතින් මුලදී ඇත්තම වෙන්නේ අපි ගුරුවරයා කියන දේ අහලා ඔන්න ගුරුවරයා අපි භාවනාවක් කරන්න ගියාම කමටහනක් වශයෙන් දෙනවා. වම දකුණ කියලා බලන්න කියනවා, හුස්ම දිහා බලන්න කියනවා, පිම්බීම හැකිලිම දිහා බලන්න කියනවා. ඇයි මේ බලන්න කියන්නේ කියලාවත් තේරෙන්නේ නැහැ. ඉතින් විශ්වාසයක් ඇතුව ඔහෙ කරනවා. අනිත් කට්ටියත් ඉතින් ඒකම බලනවා අනිත් කට්ටියත් තම සක්මනේ ඇවිදිනවා ඒකෝන මාත් ගිහලා සක්මනේ ඇවිදිනවා මොකටද ඇවිදින්නේ කියලාවත් දන්නේ නැහැ හැබැයි මේකේ ලොකු ගැඹීරත්වයක් යට තියෙනවා. අන්න ඒ යට කෑල්ල තමයි මේ මතු කරලා දෙන්නේ. නැත්තම් අපි හිතනවා මේ භාවනාව ඕනෙත් නැහැ. නැත්තම් බණක් අහව ගමන් ටිකක් ගැඹුරු බණක් අහව ගමන් ඔක්කොම ටික සිද්ධ වෙනවා. භාවනාව මොකටද කියලා ප්‍රශ්න කරන්න ඉඳ දෙනවා මේ මේ වම ලකුණ කියලා බලන්නේ මොකටද? හුස්ම දිහා බලන්නේ මොකටද? බඩ පිම්බෙනවා හැකිලන දිහා බලන්නේ මොකටද? හුලන් දිහා බලන්නේ මොකටද කියලා කෙනෙකුට නිකන් බොහොම අව탁සේරවට යක් කරන්න ඉඳ තියෙනවා මේ කරන ක්‍රියාවලිය. නමුත් ඒකේ බොහොම යට ලොකු ගැඹුරක් තියෙන කාරණාව තමයි මේ මතු කරලා දෙන්නේ. ඉතින් මේ ගැඹුර තේරුම් අරගෙන මේකට යොමු වෙන පිරිස බොහොම අල්පයි. ඒ කියන්නේ හොඳට ප්‍රඥාවකින් මේ භාවනාවේදී සිද්ධ වෙන දේ මොකද්ද කියලා දැකලා තේරුම් අරගෙන මෙන්න මේ දේ මම අනිවාර්යයෙන්ම භාවනාවේදී කරගත යුතුයි කියලා මේකෙදී අභ්‍යන්තරික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් සිද්ධ වෙන දේ තේරුම් අරගෙන එන පිරිස අතලොස්සයි. ඊට වඩා හාත්පසින්ම පිරිසක් එන්නේ එක්කෝ ශ්‍රද්ධාවෙන් එන පිරිසක් ලොකුවට ඉන්නවා නැත්නම් නිකන් සංසාර බියක් ඇති වෙලා මේකෙන් මිදෙන මාර්ගයක් හොයාගන්න පිණිසෙන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අය මේ කොහොමද භාවනාව තමන්ගේ හිතේ ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද මේ හරහා තණ්හාව තමන්ගේ හිතේ අඩු වෙන්නේ? නාම රූප ටික තේරුම් යන්නේ කොහොමද කියලාවත් ඒ කියන්නේ මුලින් අපිට ඒ අපේ අපි යන ගමන ගැන පෙරදැක්මක් නැහැ. අපි යන ගමනේ ඉස්සරහට හම් වෙන්නේ මොනවාද කියලා පළගැස්මකුත් නැහැ. අපිට මොන මොන විදිහට තේරෙයිද කියලාවත් මුලින් හිතන්න බෑ. මොකද යන ගමන ඒ තරම්ම ඒ අපි කලින් නොගිය ගමනක්. අපිට පොතෙන් පතෙන් බලන්න පුළුවන් ඔන්න ඉස්සරහට මෙන්න මේ මේ දේවල් තමයි හම්බ වෙන්න තියෙන්නේ කියලා. නමුත් පොතේ තියෙන දේ නෙමෙයි අත් වශයෙන්ම ප්‍රත්‍යක්ෂයක් වශයෙන් වැටහෙන්න ගියාම වඩා හාත්පසින් මේ වෙනස් විදිහකට වැටෙන්න ඉඩ තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපිට ශ්‍රී ලංකාවේ සිතියම තියෙනවා. අපිට දැන් මාර්ග සිතියම අපි ගාව තිබුණා කියලා. පාරේ යද්දී ඒ පාරේ තියෙන රතු පාටින් ඇඳපු පාරක් නෙමෙයි. මේකේ තියෙන්නේ ඔන්න තාර දාපු මිනිස්සු යන එන වාහන දුවන පාරක් මේකේ තියෙන්නේ. නමුත් සිටියේ මේ තියෙන්නේ ඔන්න තාර පාරවල් ටික දැන්නලා තියෙන රතු පාට ඉරකින් නම් ඔන්න රතු පාට ඉරවල තමයි ඔන්න මාර්ග සිටීමේ තියෙන්නේ. නමුත් අපි දැන් මේ අපි ඉගෙන ගන්න පොත්වලත් තියෙන අන්න මේ මාර්ග සිටීම වගේ දෙයක් තමයි වචන වලින් පුළුවන් තරම් මේක ඉදිරිපත් කරලා තියෙනවා අපිට තේරුම් ගැනීම. නමුත් අපි අපින් මේ පාරේ ආයුතු වෙනවා. ඒ අපි අපිම පාරේ යන්න යන්න ගන්න තමයි අපිට ටික ටික කොහොමද අපි අපි වශයෙන් අපේ ප්‍රත්‍යක්ෂයක් කරා යන්නේ. අපි අපි වශයෙන් කොහොමද මේ නාම රූප ධර්මයන් තේරුම් ගන්නේ කියලා අන්න එතෙන්දී යද්දී ඇත්තටම අර අපි පොතෙන් තේරුම් ගත්ත දෙයි අපි අපේ ප්‍රත්‍යක්ෂයයි එකිනෙක ගලප ගන්න පුළුවන්. ඉතින් ඒකටත් සෑහෙන කාලයක් යනවා. අපිට එතෙක් විශ්වාස කරලා ගුරුවරයා විශ්වාස කළා බුදුරජාණන් වහන්සේ විශ්වාස කළා ධර්මයේ විශ්වාස කළා සංඝයා විශ්වාස කළා යා යුතු වෙනවා. මොකද අපිට සම්පූර්ණ සම්පූර්ණ වැටහීමක් තර්කානුකූලව ඇති කරගෙන මේ ගමන එකපාරටම යන්න තරම් හැකියාවක් නැහැ. මොකද අපි හුඟක් දේවල් සම්බන්ධයෙන් තක්සේරුවක් ඇති කරගන්නෙම අපේ හිතේ තියෙන අපේ පළපදියම් වෙච්ච අර නාම ධර්මයන් හරහාමයි. ඒක හරීම මුලාවක්. ඒතන තියෙන සංඥා ගොඩක් තියෙන්නේ. කෙලස් ගොඩක් තියෙන නීවරණයන් වලට යටපත් වෙච්ච හිතක් තියෙන්නේ. ඒ හිතට මේ යන ගමන ගැන අගේ කිරීමක්වත් කරන්න හැකියාවක් නැහැ. ඒ තරමට මුලාවක් තියෙනවා. ඒ නිසා අපි කෙලස් බරිත හිතකින් මේ බොහොම සරල මට්ටමකට හිත ගැනීම කියන එක අගය කිරීමක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ටික ටික ටික දැන් මේ නාම රූප ලෝකය මතු කරගන්නේ යද්දී හිතේ කෙලස් ටික ටික ටික අයින් වෙන්න අයින් වෙන්න නීවරණ යටපත් වෙන්න යටපත් වෙන්න හිතේ යම්කිසි පැහැදිලි බවක් ඇති වෙන්න ඇති වෙන්න අන්න සතිය දිනුනනවත් එක්ක Tamanට පුංචි යම් පමණක සැනසීමක් සරල බවක් සැහැල්ලුවක් එන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ඒ ඒ යද්දිත් ඒ යන ගමනේදී තියෙන අඥාන උපේක්ෂාවක් නෙමෙයි මේ ඥානය ප්‍රඥාව පදනම් කරගත්තු උපේක්ෂාවක තමයි යන්නේ. එතකොට ම්ම් හරි අපි ටිකක් අවශ්‍යතාවය යමු. රූප ධර්ම පිළිබඳව කල්පනා කර බැලුවත් ඒ විදිහේම දෙයක්. එතන තියෙනවා එක්තරා ගැඹුරක්. බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ සමහර පරිවර්තන ආදීන් බොහෝ දෙනෙක් උපකාර කරගන්නේ නාම රූප කියන්නේ සිතක් රූපයක් කියලා. එහෙම නැත්නම් අර භෞතිකවාදීන් කියන වගේ සිතක් ද්‍රව්‍යයක් කියලා. නමුත් ඒ විදිහේ බෙදීමක් නෙමෙයි මේ ධර්මයේ තිබෙන්නේ. සතිත්‍ය සමුප්පාද ධර්මය අනුව බලනවා නම් මේ නාම රූපයත් පතිත්‍ය සමුප්පාද ධර්මයේ වෙන එක්තරා කොටසක්. ඊටමත් වැදගත් කොටසක්. මෙතන කියන නාම රූපය අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවයෙන් බැඳුණු දෙකක්. මේ නාමයේ හේතු කොටගෙනයි රූපය පවතින්නේ. ඒ කියන්නේ අර රූපය හඳුනාගන්නේ මේ නාමය මුල් කරගෙනයි. දැන් අර දරුවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර යන ධර්මාශ්‍රයෙන් තමයි අර රූපය අර බෝලේ තද ගතිය බුරුල් ගතිය ආදී තේරුම් ගන්නෙ. අන්න ඒ වගේ රූප ධර්ම පිළිබඳවත් මෙතන තියෙනවා චත්තාරිච මහා භූතානි චතුන්නම් මහා චතුන්නංච මහා භූතානම් උපාදාය රූපං කියලා. මේ සතර මහා භූතයන් පිළිබඳව වැදගත්කම මෙතන දක්වලා තියෙන්නේ මක් නිසාද? සතර මහා භූතයෙන් තමයි රූපේ ප්‍රාථමික අවස්ථාව. නාමයේ ප්‍රාථමික අවස්ථාව, ඒ කියන්නේ සම්මුති වශයෙන් ගත් නාමයේ ප්‍රාථමික අවස්ථාව, වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාරණම් ලෝක සම්මත රූපේ කියන එකේ ප්‍රාථමික අවස්ථාව තමයි සතර මහා භූතේ. මේ භූතයින් ඇත්ත වශයෙන්ම ලෙහෙසියෙන් හඳුනා ගන්න පුළුවන් අය නෙවෙයි. ඒක නිසා මේ භූත මහා භූතයෙන්ගෙන් හොල්මන් ගොඩක් වගේ මේ රූප සංඥාව මෙතන රූප කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම රූප සංඥාව. ඒ බව හෙළිවන එක්තරා ගාථාවකුත් අපි පසුව සඳහන් කරනවා. ලෝකය රූප වශයෙන් ගන්නේ, රූපය හඳුනගන්නේ, හඳුන්වන්නේ මේ සතර මහා භූතයන්ගේ ගති ස්වરૂපය අනුව. ඒකත් නාම ධර්ම මුල් කරගෙනයි ලබාගන්නේ. තද බුරුල් ගති ආශ්‍රයෙන් පටවිය හඳුනා ගන්නවා. ඝන, දියාරු ගති ආශ්‍රයෙන් ආපෝ ධාතුව හඳුනා ගන්නවා. උණුසුම් සිසිල් ගති ආශ්‍රයෙන් තේජෝ ධාතුව හඳුනා ගන්නවා. සැලෙන, පින්දන ගති ආශ්‍රයෙන් වායෝ ධාතුව හඳුනා ගන්නවා. ඔය විදිහට ප්‍රත්‍යක්ෂයටම ගොදුරු කරගන්නවා සතර මහා භූතයන්ගේ ස්වභාවය. ඒ අනුව ඇති කරගත් රූප සංඥාව තමයි එතකොට මේ පුද්ගලයාගේ ලෝකය. එතකොට දැන් තවත් ඉස්සරහට එතකොට මේ කියනවා දැන් පසුකාලීනව අර මතක් කළා වගේ දැන් ඔය නාම රූප පරිච්ඡේද ඥානයක් ගැන විස්තර කරන්න යද්දී සුද්ධි මාර්ගය හැම විස්තර කරද්දී එතෙන්දී විස්තර කරනවා දැන් අපි සාමාන්‍යයෙන් පංච උපාදානස්කන්ධයක් තියෙනවා රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා. එතෙන්දී රූප කොටස රූප උපාදානස්කන්ධය රූප වශයෙන්, නාමය වශයෙන් වේදනා සංඥා වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා විඥානයක් මේක අතර දාලා තෝරපු යුගයක් තියෙනවා. එතෙන්දී ඇත්තටම හුඟක් වෙලාට වෙලා තියෙන මේ නාම කියන පොදු නමක් يعني පොදු ව්‍යවහාරයක් අරගෙන සියලුම අරූප ධර්ම මේ නාම කියන ඇතුළට අයත්ය කියලා සම්මුතියකට පස්සේ පස්ස කාලේ ඇවිල්ලා තියෙනවා. නමුත් මෙතෙන් දැන් ටික ටික මේ බුදුරජාණන් වහන්සේගේ ඍජු දේශනාව සූත්‍ර දේශනා පරිහරණය කරමින් යනකොට තේරෙන්නේ මේ එහෙම නාම කියන හඳුන්වීමට වඩා මේ නාම රූප කියන සම්බන්ධයෙන් සෑහෙන ගාථා ඔස්සේ යද්දී නැත්නම් ඍජු මුල් බුදු සමය ඔස්සේ යද්දී වඩා සෑහෙන ගැඹුරක් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේමයි අර පස්සේ එතකොට අර පසු කාලීන වැටෙච්ච අර අර්ථ දැක්වීම ඔස්සේ නාම රූප කියන්නේ රූප රූප ධර්මයන් කියන්නේ මේ ද්‍රව්‍යමය දේවල්ය. අරූප ධර්මයන් කියන්නේ නැත්නම් නාම ධර්මයන් කියන්නේ සියලුම අරූප දේවල්ය කියන බෙදීමට ගියාම ඔන්න පසුකාලීනව කියනවා ඔන්න සිතත් ද්‍රව්‍යයක් කියලා ඔන්න නාම රූප වශයෙන් තෝරනවා. මයින්ඩ් ඇන්ඩ් මැටර් කියලා ඔන්න නාම රූප ධර්මයන් වශයෙන් තෝරනවා. ඉතින් එහෙම කරන්න ගියාම අර බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු අර නාම රූප කියන ඒ අදහස විඥාන නාම රූප අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය මේ වගේ විවිධාකාර සෑහෙන ගැඹුරු ධර්මතා රාශියක් අපෙන් මගහැරලා යනවා මේ පසුකාලීනව ආපු ඒ අත්දැකීම් හරහා. කෙසේ නමුත් දැන් මේ නාම ධර්මයන් සම්බන්ධයෙන් වගේම රූප ධර්මයන් සම්බන්ධයෙන්නුත් අපිට සෑහෙන ප්‍රාථමික අවබෝධයක් ඍජු අවබෝධයක්, ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගන්න සිද්ධ වෙනවා. මොකද අපි මේ භෞතික ලෝකේ ජීවත් වෙනකොට, මනුස්ස ලෝකේ, භෞතික ලෝකේ අපි ජීවත් වෙනකොට අපි අවට තියෙන සියලුම දේ ඒකට ද්‍රව්‍ය දේවල්, ද්‍රව්‍යමය දේවල් නැත්නම් භෞතික දේවල් කියලා අපි සාමාන්‍යයෙන් හඳුනගෙන තියෙනවා. නමුත් මේ හඳුනාගන්නේ හැම තිස්සෙම අපි අර දීපු නම් හරහා. අපි ගෙවල් දොරවල් කියලා කියනවා, යාන වාහන කියලා කියනවා, විවිධාකාර ගස්කොලන් තියෙනවා, සත්තු ඉන්නවා, මිනිස්සු ඉන්නවා, ඉඩ කඩන් තියෙනවා. ඉතින් මේ වගේ ග්‍රහ ලෝක තියෙනවා. ඉතින් මේ වගේ විවිධාකාර මේ භෞතික ලෝකයටත් අපි දීපු නම් රාශියක් තියෙනවා. එතකොට නමුත් මේ ඒ නම් කරපු දේවල් ඔස්සේ කරපු ඒ සංකල්පමය හඳුනා ගැනීමකට වඩා අපිට සෑහෙන ප්‍රාථමික මට්ටමකට බහැලා නැත්නම් මුල් ස්වરૂපයකට බහැලා මේකේ ආයිමත් අර පුංචි දරුවෙක් හඳුනා ගන්නවා වගේ මේක හඳුනා ගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ අපි ඕනෝන්ට විශේෂ වෙච්ච අපි අපේ ආපු පරිසරයන් එක්ක අපි අපේ ඉගෙනගත්තු දේවල් එක්ක අපි අපි ජීවත් වෙන පරිසරය එක්ක අම්මා තාත්තා එක්ක ඇසුරු කරපු අයත් එක්ක අධ්‍යාපනය එක්ක මේ හරහා ආපු නම් හරහා ආපු ලෝකයක් හඳුනා ගන්නවා වෙනුවට බොහෝම අපි හැමෝගෙම හිත වලින් යන්න පුළුවන් බොහෝම ඇතුළකට ගිහිල්ලා යෝනිසෝ මනසිකාරයෙන් බොහෝම මුල්ම තැනකට ගිහිල්ලා පටන් ගත්ත තැනකට ගිහිල්ලා නැත්තම් ආරම්භ වෙච්ච තැනකට ගිහිල්ලා මේ සතර මහා ධාතුන් හඳුනාගත යුතු වෙනවා. ඒ නිසා තමයි අපි දැන් භවනාවක් කරන්න ගියාම පුළුවන් තරම් හිතේ තියෙන ඒ සංඥා කොට පුළුවන් තරම් පොඩ්ඩක් පැත්තකට තියාගන්න තමයි උත්සාහත් වෙන්නේ. අපි අතීතය අරමුණු කරමින් අනාගතය අරමුණු කරමින් එන සංඥා කොට පොඩ්ඩක් පැත්තකට තියලා ඇතුලේ කතාව පුළුවන් තරම් නවත්තලා තමයි අපි මේ නාම රූප ලෝකේ හඳුනගන්න යන්නේ. දැන් කෙනෙක් ඔන්න ආනාපාන සති භාවනාවක් කරලා ඒකෙන් යම් පමණකට සතියක් දිනු කරගත්තාම සමාධියක් නැත්නම් යම් පමණක සමාධි මට්ටමක් හිතේ එකඟ බවක් හදාගත්තට පස්සේ එයා පුළුවන් තරම් හිත නිහඬ කරගෙන, නිශ්ශබ්ද කරගෙන එයා බලනවා Tamanට ඔන්න දැනෙන්නේ මොනවද? කයට හිත යොමු කළා ඔන්න එයා බලනවා මේ කයේ දැන් මොනවද දැනෙන්නේ. දැන් මෙතෙන්දි බලද්දී කය කයට අපි දීපු නම් පවා අවශ්‍ය නැහැ. යම්සි වේදනාවක් වශයෙන් දෙයක් දැනෙනවා නම් ඒ දැනෙන්නේ තමන්ගේ දන හිසේය, උර හිසේය, නැත්නම් ඔළුවේය, කකුලේ කියලා ඒ දීපු නම් පවා වැඩක් නැහැ. ඒවා පවා සම්මුති මට්ටමක්. ඒවා පවා සංකල්ප මට්ටමක්. ඊටත් එහාට ගිහිල්ලා, ඊටත් ප්‍රාථමික මට්ටමට ගිහිල්ලා කෙලින්ම අර සතර මහා ධාතු මට්ටමේදී හම්බ වෙන්නේ ප්‍රාථමිකම මට්ටමකට තමයි යවාගන්නේ. අර කුංචි දරුවා කිසිම තමන්ට ඉගෙනගත්ත භාෂාවක් නැතුව තමන් ලෝකෙන් ඔළුවට දාගත්ත අලුත් දේවල් මේ සංඥා මට්ටම් මොකක්වත් නැතුව එයා ඍජුම අත්දැකීමක් කරහා තමයි සියලු දේම හඳුනගන්නේ. බෝලේ අතට අරගෙන බෝලේ ඔබලා බලලා විකලා බලලා තොලගාලා බලලා ඉබලා බලලා තමයි එයා මේ බෝලින් කරන්නේ මොකද්ද මේකේ හැඩේ මොකද්ද මේකේ රහ මොකද්ද මේ ඔක්කොම අර බොහොම ප්‍රාථමික මට්ටමකින් තේරුම් ගන්න. ඒකට එයාට මේ දේ හඳුනගන්න නම් ඇත්තටම මේ භාෂාවක් අත්‍යවශ්‍ය නැහැ. ඒ භාෂාවක් වමනාවෙන්න ඔන්න තවත් යාළුවෙක් එක්ක තවත් පුංචි ළමයෙක් එක්ක අරගේ තමන්ගේ බෝලේ ගැන විස්තර කරන්න නම් අන්න භාෂාවක් වමනාවෙ. මගේ බෝලේ මෙන්න මේ වගේ. ඔයාටත් බෝලයක් තියෙනවා කියලා ඔන්න කතා කරන්න ඔන්න බෝලයක් බෝලේ මේ තියෙන්නේ කියලා ඒ දෙන්න අතර ඔන්න නමක් භාෂා කරන්න සිද්ධ වෙනවා. නමුත් තමන් වශයෙන් මුලින්ම ඍජුව හඳුනා ගනිද්දී එහෙම දෙයක් වමනා වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ දැන් එතකොට මේ යෝගාවචරයත් අර මුලින් ඇති කරගත්ත සියලු සම්මුති ඒවා ඉක්මවා ගිහිල්ලා ඒවා අභිභවා ගිහිල්ලා ඒවා විනිවිද ගිහිල්ලා අනුත්සාහත් වෙනවා කොහොමද මේ නාම ධර්මයන් හඳුනගන්නේ කොහොමද? ඒ වගේම රූප ධර්මයන් හඳුනගන්නේ කොහොමද? ඒතකොට පටවි ධාතුව නම් තද ගතියකින්, ගොරෝසු ගතියකින්, රළු ගතියකින්, සුනුදු සිනිඳු ගතියකින්, මුරුදු ගතියකින් වන්න පටවි ධාතුවක් මෙන්න මේ අවස්ථාවේ තියෙන්නේ කියලා හඳුනගන්න. ඊළඟට තේජෝ ධාතුවක් නම් ඔන්න උණුසුම් ස්වභාවයකින්, සුදු ස්වභාවයකින් මෙන්න මේ අවස්ථාවේ තියෙන තේජෝ ස්වභාවයක් කියලා හඳුනගන්න. ඊළඟට වායෝ ධාතුවක් නම් පින්වෙන ස්වභාවයකින් හැකිලෙන ස්වභාවයකින් නැත්නම් චලනය වෙන ස්වභාවයකින් ඔන්න මේ තියෙන වායෝ ධාතුවක් කියලා හඳුනගන්නවා. ඊළඟට ආපෝ ධාතුවක් නම් වැగిරෙන ස්වභාවයකින් එක්කාසු කරන ස්වභාවයකින් ඔන්න මෙතෙන් තියෙන ආපෝ ධාතුවක් කියලා තේරුම් ගන්න. එතකොට මේ මේ සතර මහා ධාතු මුල් කරගෙන තමයි මේ මහා භූත රූප මුල් කරගෙන තමයි අතර මේ මුළු ලෝකෙම තියෙන සියලුම භෞතික දේවල් සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ සියලුම භෞතික දේවල් සකස් වෙච්ච මේ මූල ස්වરૂපයන් තමයි තෝත කෙනෙක් විපස්සනා භාවනාවේදී ටික ටික හඳුනගන්නේ. විශේෂයෙන්ම ධාතු මනසිකාර භාවනාවේදී ප්‍රමාණිකෝලව හඳුනගන්නේ මේ මේ ධාතුන්ගේ මූල ස්වභාවය, ධාතු ලක්ෂණ. ඒතර මේ ධාතු ලක්ෂණ හඳුනගන්න ඇත්තටම කිසිම භාෂාවක් වමනා වෙන්නේ නැහැ. මේකට ඍජු අත්දැකීමක් තියෙන. එක අපිම නම් බොහොම පරමාර්ථ මට්ටමක් තියෙන්නේ. මේකට භාෂාවක් අවශ්‍ය නැහැ. ඒ නිසායි ඇත්තටම ගාක් ඉගෙන ගත්ත කෙනෙකුටත් ඉගෙන ගත්ත කෙනෙක්ගෙන් මම මෙතන අදහස් කරන්නේ අපි හිතමු ලොකු උපාධියක් අරගෙන විශ්වවිද්‍යාලවල ගිහිල්ලා ඒ ලොකු සංඥා වැඩක් ගත්ත කෙනෙකුටයි ඒ නිකන් ගෙදර ගොඩේ වැඩක් කරගෙන හිටිය මිනිස්සෙකුටයි මේ දෙන්නටම මේ වැඩේ කරන්න පුළුවන්. මොකද යන්නේ දෙන්නම හිතේ ප්‍රාථමික මට්ටමකට යන්නේ. හිතේ ප්‍රාථමික මට්ටමකට ගිහිල්ලා ඒ හඳුනාගනින්දී එතෙන්ද අපි ඉගෙනගත්ත දේවල්වත් එහෙම නැත්නම් අපේ ඔළුවට දාගත්ත සංඥාවන්වත් අපේ ඔළුවට දාගත්ත දැනුම් සම්භාරයටත් වඩා මෙතෙන් දැනගත්තේ හිත බොහොම නිශ්ශබ්ද කරගෙන හිත නිහඬ කරගෙන හිත පිරිසුදු කරගෙන තැම්පත් කරගෙන එකඟ කරගෙන වර්තමානයේ පවත්වමින් මේ තමන්ට දැනෙන දේ මේ ධාතුන්ගේ මූල ලක්ෂණ ටික හඳුනා ගන්න පුළුවන්ද මෙන්න මේ ස්වභාවය තේරුම් ගන්න තියෙනවා. ඒකට ඒ ස්වභාවය තේරුම් ගත්තා නම් අන්න භූතයෙන්ගේ සතර මහා භූතයෙන්ගේ මේ ප්‍රාථමික මට්ටමට ගියා වෙනවා. දැන් නාම ධර්මයන්ගේ නම් කරලා කියන දේවල් වල මුල් ස්වභාවය අර වේදනා සංඥා චේතනා කස්ස මනසිකාර කියන වගේ ලෝකේ තියෙන තාක් සියලුම භෞතික දේවල් වල ප්‍රාථමික මට්ටම මුල් ස්වરૂපය එතකොට මේ සතර මහා දූතයන් කියලා හඳුන්වනවා. එතකොට මේ හඳුනා ගැනීමෙදි ඍජුවම අපිට කෙලින්ම පටවි ධාතුව හඳුනා ගැනීමක් වෙන්නේ නැහැ. මේ පටවි ධාතුව ඔස්සේ ආපු සංඥාවකේ ඔළුවට එන්නේ. ආකෝ ධාතුව කියන එක ඍජුව හඳුනා ගැනීමකට වඩා ආකෝ ධාතුවෙන් උකහාගත්ත සංඥාවකේ හිතට එන්නේ. වායෝ ධාතුව කියන එක ඍජුව හඳුනා ගැනීමට වඩා වායෝ ධාතුවෙන් ගත්ත සංඥාවක් තමයි හිතට එන්නේ. තේජෝ ධාතුව ඍජුව හඳුනා ගැනීමට වඩා තේජෝ ධාතුවෙන් උකහාගත සංඥාවකුයි එන්නේ. අන්නේ කොටස තමයි ඊළඟට මේ ඊළඟට එන ගාථාවෙන් ඉන්නේ අපි ඒකත් චුට්ටක් යමු. මේ කාරණේ වඩාත් පැහැදිලි වෙන ගාථාවක් තිබෙනවා. යත්ථ නාමංච රූපංච අසේ සංපරුජ්ජති. පටිගං රූප සංඥාච එත්ත සාචිච්ඡ තේ ජටා ජටා සූත්‍රය කියලා වැදගත් සූත්‍රයක් සංයුත් සංගීයම එනවා. ඉතාමත් ප්‍රකට ගාතාවක් එතන තිබෙනවා. දේවතාවෙක් බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතාපජා සංසං ගෝතම පුච්ඡාමි කෝයි මං විජටේ ජටා කියලා. මේ ලෝකයේ පිළිබඳව කියන්න තියෙන්නේ අන්තෝ ජටා. ඇතුළතත් අවුලක්. බහි ජටා පිටතත් අවුලක්. ජටාය ජටිතාපජා මේ සත්ව ප්‍රජාව එක්තරා විදියක වෙනුමකින් පිළිලා ඉන්නේ. සංකං ගෞතම පුච්ඡාමි මා අසනවා ගෞතමයන් ඔබගෙන් කෝයි මං විජටේ ජටං කවුද මේ අවුල කවුද ලිහන්නේ කියලා මේකට බුදු පියාණන් වහන්සේ පිරිසුදු වෙනවා ගාථා තුනකින් පළමුවෙනි ගාථාව ඊටාම ප්‍රකටයි විසුද්ධි මාර්ගයේ මුලට ගත්තු නිසා ඔව් අපි ලකු කැලේකට ගියාපහු යමු වෙන්නේ මෙතන අපි චුට්ටක් මෙතනින් මූලාරම්භයක් කරන් අතර කරමු මෙතෙන්දී ඇත්තටම ඊළඟට දැන් ඉදිරිපත් වෙද්දී ඉදිරිපත් කරලා තියෙන මේ ජකා සූත්‍රය කියන සූත්‍රයෙන් ගත්ත සූත්‍ර කොටසක් නැත්නම් ගාථා කීපයක් ඒක ඉදිරිපත් වෙනවා අර මේ ස්වාමීන් වහන්සේ විස්තර කරන්න පටන් ගත්තා වගේ දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අන්තෝ ජටා බහිජටා ජටාය ජටිතා පජා තන්තං ගෞතම කුච්චාමි කෝ ඉමං විජිතේ ජටක් මේ ඇතුළතත් ප්‍රශ්න තියෙනවා අවුල් වෙලා තියෙනවා පිටතත් අවුල් වෙලා තියෙනවා ප්‍රශ්න තියෙනවා මේ අවුල් වලින්ම ප්‍රජාව, මිනිස්සුયો, දෙවියෝ ඔක්කොම නිකන් අවුල්ව වෙලා තියෙනවා. අවුලෙන් අවුලටපත් වෙලා තියෙනවා. ඉතින් මේ ගෞතමීන් වහන්සේ මම ඔබ ඔබ වහන්සේගෙන් විමසනවා කවුරුද කොහොමද මේ මේ අවුල විසඳන්නේ. ඒකට ඒකේ ඒක විසඳුමට දීපු උත්තරයක් තමයි මේ මුලින්ම ඉදිරිපත් කරලා තියෙන්නේ. යක්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. පටිඝං රූප සංඥාච එත්ත සාචිජ්ජතේ දටා. බුදු අර දෙවියා අහපු ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ගාථා තුනකින්. මේ ගාථා තුනේ මේ පළවෙනි ගාථාව ඇත්තරම හරි ප්‍රසිද්ධයි විසුද්ධි මාර්ගයට මුල් වෙච්ච නිසා ඒක සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජටේ ජටං කියලා මේ උත්තර දෙනවා. අපි ඉස්සර ඊළඟ දවසේදී ටික කතා කරන්න ගමු. මොකද ඇහෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් අර අදට මෙතනදී අපි ගමු මේ පළවෙනි මේ මුලින් දක්වලා තියෙන ගාතාව යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාත එක්ක සා සිද්ධතේ දත. එතකොට යම් අවස්ථාවකට යම් ක්‍රමයකින් අපිට පුළුවන් නන්ද පුළුවන් නම් යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. ඉතිරියක් නැතුවම ශේෂයක් නැතුවම මේ නාම රූපයන් මකා හරින්න. හිතලා බලුවොත් දැන් අපි මාක් හරි තිරයක මාක් හරි දෙයක් ඇඳලා තියෙනවා. චිත්‍රයක් ඇඳලා තියෙනවා. දැන් මේ තිරේ බේරගන්න නම්, තිරේ දෘෂ්ටි කරගන්න නම්, ඒ තිරේ ඇඳලා තියෙන චිත්‍රය මකන්න වෙනවා. අන්න ඒ වගේ මේ විඥාන තිරේ ඇඳලා තියෙන නාම රූප කියන ඒ සංඥා කොට එහෙම නැත්නම් ඒ නාම රූප චිත්‍රය මකා හරින්න ක්‍රමයක් තියෙනවා නම් අන්න ඒ හරහා තමයි උතර මේ ගැටලුව විසඳන්න පුළුවන් වෙන්නේ. සෑහෙන්නම يعني යටටම ගිහිල්ලා දීපු උත්තරයක් හිතන්න තියෙන්නේ. ඉතින් අපි මේක සෑහෙන්න ගැඹුරින් සාකච්ඡා කරලා මාතෘකාවක්. නිසා අපි ඊළඟ දවසේ එතනින් ආයි පටන් ගමු. ඒ නිසා මම ආරාධනා කරනවා අපි ඊළඟ දවසෙත් ඒ ගාථායව පටන් ගමු. එතකොට මේ මේ මාතෘකාව ඔස්සේ ඊළඟ දවසේ අපිට ටෙම්බරට යන්න පුළුවන්. ඉතින් අද එතකොට අපි ඉදිරිපත් කරේ පළවෙනි දේශනාවේ තව කොටසක්. ඉතින් අද අපි ඉන්නේ හත්වෙනි පිටුවේ. ඉතින් ලොකු සානස මතක් කළා වගේ අපිට මේ දේශනාවත් විස්තර කරමින් සෑහෙන සාකච්ඡා කීපයක් ඉස්සරහට යන්න වෙයි. මොකද මේක තේරුම් ගන්න තේරුම් ගන්න අපිට මේ එකාතකින් අපේ ධහමේ තියෙන ගැඹිරත්වය වැටහෙන්න ගන්නවා. ලොකු ධර්ම ගරුත්වයක් ඇති වෙනවා. ඒ වගේම අපි කරන භාවනාව පිළිබඳව ලොකු විශ්වසනීයත්වයක් ගොඩනගෙනවා. එහෙම නැත්නම් අපිට වෙන්නේ අපි මේ කරන භාවනාව බොහොම සරල දෙයක් මතයේ පිටලා තියෙන්නේ මේකේ ලොකු දෙයක් ගැඹුරක් නැහැ කියලා සමහරවිට අපි කරන භාවනාව සම්බන්ධයෙන්ම අපේ හිතවල යම් අව탁සේරුවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ වගේ සූත්‍ර අපි මේ ඉදිරියට අරගෙන සාකච්ඡා කරද්දී ඍජු බුද්ධ දේශනාවත් එක්ක අපේ භාවනාව ගලපද්දී අන්න අපි කරන දේ සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් ඒක ආශාවෙන් කරන්න පුළුවන් හැකියාවක් මේ ඊළඟට මේක කරන්න අවශ්‍යයි කියන ලොකු වීර්යයක් ජවයක් අපේ හිතට ලැබෙනවා. ඉතින් ඒ සඳහා අපි සියලු දෙනාටම අද දින මේ අපි සියලු දෙනා එකතු කරලා එකතු වෙලා මේ කරපු සාකච්ඡාවට උදව් වේවා. අපේ භාවනාවටත් මේ අපි අද දිනේ සාකච්ඡා කරපු දේවල් උදව් වේවා. අපි සියලු දෙනාටම මේ අද දිනේ රැස් කරගත්තා වූ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා මේකට ඉදිරිපත් වෙලා අපි රැස් කරගත්තා වූ පින අපේ භාවනාව පිණිසම අපේ හිත පිරිසුදු කර ගැනීම පිණිසම නාම රූප ලෝකයන් හඳුනා ගැනීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම පිරුවන් සරණයි. ඉතින් අපි ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වීම හරහා රැස් කරගත්තා යම් කිසි කුසලයක් තියෙනවා නම් අපි ඒ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකයේ සුඤ්ඤාත මිත්‍රාදීන් සමග බෙදා හදා ගනිමු. ඒ වගේම මේ හා සම්බන්ධ වෙලා සිටිනවා නම් යම්සි නොපෙනෙන දිව්‍යයන් වගේ පිරිසුන් ඒ වගේ දිව්‍යවත් සමගත් මේ පින් බෙදාගනිමු. යම්තා කසන්න සත්ත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ අයටත් මේ පින් අපි බෙදාගනිමු. අපි ඒ සියලු දෙනාම ඒ සඳහා එත්තවතාච ආදී ගාථා සජ්ජායනා කරමු. එත්තවතාච අම්මේහි සම්බතං